ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නයි මන් සිටින දන ධර්ම සූත්‍ර ධර්ම දේශනාත් සූදානම් සාදු පාරේ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 පීති පටිසංවේදී පස්ස සිස්සාමිති තික්ඛති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති තික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමිති තික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති අසම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි තිසික්ඛති අසම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි තිසික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ආනාපාන සතිය කියන මූලික මාතෘකාවේ මූලික සූත්‍රය අනුව පවත්වාගෙන යන ලබන මේ ධර්ම දේශනා පිළිවෙලේ තුන්වෙනි අංකය තුන්වෙනි දේශනාව සඳහායි මේ ප්‍රවිෂ්ටි ලබාගත්තේ ආරම්භය ලබාගත්තා. පළවෙනි දවසේ අපි ආනාපානය පිළිබඳ හඳුනා ගැනීමක් ඉදිරිපත් කරගෙන දෙවෙනි දවස වශයෙන් ඊයේ ආනාපානයේදී කාය අනුපස්සනා කොටසට අයිති චතුස්කය ඊවර හතර ඉදිරිපත් කරගත්තා. අද ඉදිරිපත් වෙච්ච මේ වීති පරිසංවේදී කියන තන පදන් පස්සම් භයං චිත්ත සංඛාරම් කියන කොටස නැත්නම් මේ චතුස්කය හතර සඳහන් වෙන්නේ වේදනානුපස්සනාව වශයෙන්. මේ ආනාපානිය තුලින්ම එක එක අනුපස්සනාවක් වැඩෙන හැටි මේ සූත්‍රයේ විකාශනය වෙන්නේ. චතුස්ක හතරක් තියෙනවා. පළවෙනි චතුස්කේ කායනුපස්සනාව, දෙවෙනි චතුස්කේ වේදනානුපස්සනාව, තුන්වෙනි චතුස්කයේ චිත්තානුපස්සනාව, හතරවෙනි චතුස්කයේ ධම්මානුපස්සනාව වශයෙන් තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානයේ සතර සමාන්තරව ගමන් කරනකොට සතිපට්ඨාන සූත්‍රයේ මේකේ ඇති වෙනස තමයි සතිපට්ඨාන සූත්‍රයේ විවිධ අරමුණු 21ක් විතර වගේ මාරු කරමින් මාරු කරමින් තමයි ඒ අනුපස්සන සිද්ධ වෙන්නේ මේකේ එකම ආනාපානසතිය තුළින් ඒ සියලුම කර්මස්ථාන වලින් කියන තෝන කාරණාව සිද්ධ වෙන හැටි අපූර්වට විස්තර වෙනවා. ඉතින් අපි ඊයේ ඒ දේශනාවේ හැමාරේ කායනුපස්සන කොටසේ හැමාරේ මතු කරගත්තේ පස්සම්බයං කාය සංඛාරං අසසීස්සාමීති සික්ඛති කියන කාය පස්සම්බයං කාය සංඛාරං පසසීස්සාමීති සික්ඛති ආහනේ පියවරයි. මේකෙදී හම්බ වෙන මේ කාය සංස්කාරات අද මේ වේදනානුපස්සනාව වශයෙන් ගත චතුස්කී අවසාන හම්බ වෙන චිත්ත සංස්කාර දෙක බොහොම වෙන සූත්‍ර කොටස් වල සාක්ෂි සාධක සූත්‍ර ගත්තාම බොහොම වෙනත් පැත්තක් අපට ආනාපාන සතියට සතර සතිපට්ඨානට එකතු කරන නිසා වෙනත් එළියක් වෙනත් විග්‍රහයක් ඉදිරිපත් කරගන්න සුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින්න මහරහත්මේනියත් විසාක උපාසකතුමත් අතර ඇති වෙන සාකච්ඡාව බොහොම විවිධ දේවල් වලට හරි මේ ඒක සඳහන් කරන්නේ ව්‍යාකරණ වශයෙන් ව්‍යාකරණ සූත්‍ර වශයෙන් ඒකදී විසාකතුමා අහනවා ආදියාවෙනි කාය සංස්කාර කියලා කියන්නේ මොකක්ද කියලා. ඒකදී අදහස් කරන්නේ කයක් පවතිනවා නම් නැත්නම් සවිඥානික කයක් පවතිනකොට නැත්තුවම ගැති අත්‍යන්ත ලක්ෂණය. නැත්නම් අඩුම ප්‍රමාණය. කය නඩත් වීම සඳහා අවශ්‍ය අඩුම ක්‍රියාකාරකම. ඒකේ මේ කටුකුරුන්ගේ මේ ස්වාමීන් වහන්සේක විස්තර කරන කිව්වේ සංඛාර කියන තැන මේ කාර කියන පදේ තියෙන ඡාර කියන අදහස. යමක මණ්ඩි අඩිය මේක ඒක නියෝජනය කරන කුංචිම කොටස ගත්තොත් මොකද්ද කියලා. ඒකදී ධම්මදින රහත් මේ ඉන්නාසි මතක් කරන්නේ කාය සංස්කාර කියන ආශ්‍රය ප්‍රසාර. කාය පවතිනකොට ක්‍රියාකාරකම් අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන කියොත් අවසානයේ තිතුරු වෙන්නේ ආශ්‍රය ප්‍රසාර දෙක ඉස්සරහ. ඒක තමයි කය නියෝජනය කරන කයක පණ තියෙන බව නියෝජනය කරන අඳුම ලක්ෂණය. ඒක නිසා අපි කාය සංකායන පස්නා කොටසේදී ආනාපානය කරගෙන කරගෙන යනකොට අවසානයේ මොකද වෙන්නේ? කාය සංස්කාර පස්සම්බණය කරනවා. කාය සංස්කාර සංසිද්ධුව. ඒ කියන්නේ ආස්වාස් ප්‍රසආදේ සංසිද්ධුව. එතකොට <clears throat> ඒ ආස්වාස් ප්‍රසආද සංසිද්ධ වීමත් එක්කම සමාන්තරව කයේ සංසිද්ධීමක් සිදු වෙනවා. ඒක නිසා ආස්වාස් ප්‍රසආස කයේ සංසිද්ධීම සහ සම්මතකයේ සංසිද්ධීම් කියන මේ දෙක එකම බවටපත් වෙනවා. මේ විදිහට ආය සංසිද්ධාංග සංසිද්ධාංග යනකොට යෝගාවචිතාගේ හිත නැත්නම් මෙනෙහි කරන හිත භාවනා හිත ඒ තරම්ම පුහුණු නැති නිසා සියුම් කරගන්න නැති නිසා පදම් කරගන්න නැති නිසා බොහෝ විට කියවන්නේ මේක ආස්වාස් ප්‍රස්වාස දෙකේ නැති වියාවක් කියලා. සිදු වෙන්නේ නම් සංසිද්ධිය. නමුත් ඇති වෙන මේ අඳුනා ගැනීමේදී ඇති අපහසුතාවය නිසා ආස්වාදකසා සංසිඳනවා කියලා. නැත්නම් නොදී යනවා කියලා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ ආස්වාසය කියලා අපි ගන්න මේ කෘත්‍යය හොඳට විස්තර සහිතව බලනකොට ඒක ඇතුලේ ආස්වාස රාශි රාශි තියෙන බව නැත්නම් රාශි සංඥා වෙන්න පටන් ගන්නවා. ඉස්සර අපි දැනගත්තේ ආස්වාදය කියන්නේ එක වැඩක් කියලා. නමුත් ඒක හොඳට විස්තර සර බලන්න යනකොට විශේෂයෙන්ම අපි සබ්බ කාය පරිසංවේදී කියන අවස්ථාවේදී ආස්වාසය ඇතුළත අඩු ගානේ මුල නැද අග කියලා තුනක් හෝ ඒ වගේම ඒ එක එකක් එක එකක් තව තව වෙන් කර කර වෙන් කර කර බලන්න පුළුවන් ගැතියක් වෙනවා. මෙන්න මේ ආස්වාසය කියන එක මේ විභජ්‍ය වාදය කියන්නේ කපල කොටලා කඩලා බලන ක්‍රමයට එන්නේ ඒ ලොකු එක කුංචි කුංචි කොටස් වලට වෙන් වෙන්න වෙන් වෙන්න වෙන් වෙන්න ඒ මුලට වැඩිය මැද මැදට වැඩිය අග වශයෙන් අල්ලගන්න පුළුවන් කියලා හිතුණට ඊටාම පුංචි කොටසට කඩනකොට සෑම කොටසක්ම මුලගත්ත ආශාසයේ මුලදී අධ්‍යක්ෂකපු පුංචි ආශාසය තුළින් පුංචි ආශාසයකුත් ප්‍රස්මය මැද කොටසේ තියෙන පුංචි ආශාසයකුත් අග කොටසේ තියෙන පුංචි ආස්වාසේ ගත්තාම අර වෙනස නැතු වෙනවා. තාම පුංචි කොටසට කඩන කඩන යනකොට ඒකේ රස වෙනස් කරන්න තියලා සියල්ලම සම තත්යකටපත් වෙන්න පටන් ගන්නවා. මේක වඩාත්ම කැපී පෙනෙන්නේ ආස්වාසයේ මුලැමැදාග තියෙන සමානතාවයට වඩා ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ අතර තියෙන වෙනස්කමක් නැති අඩු තත්යකටපත් වෙනවා. ඒ නිසා ඒක විඥානුකූලව හරි නැත්නම් භෞතිකව හරි පෙන්ලා දෙන්න පුළුවන් දෙයක් තමයි දේවල් වල ඝන සංඥාව රාශි වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒක එකින් එක වෙන වෙන ගති වැඩි වැඩියෙන් එන්න ගත්තට පුංචි කරන්න කරන්න කරන්න ඒ අතර තියෙන සමතාවය පේන්න පටන් ගන්නවා. තාම පුංචි කොටසට යනකොට දෙකක් අතර වෙනසක් නැති මට්ටමට යනවා. ඒක නිසා රණ්ඩුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, ආරාචිකම, මැනීම් වගේ මේ අකුලස අකුසල ධර්ම පහළ වෙන්නේ කුලිය පිටින්ම, gediya පිටින්ම ඒකකයක් විදිහට ඝණයක් ගත්තා. මේ ඝනේ පුංචි පුංචි පුංචි පුංචි කොටස් වලට පුළුවන් තරම් කඩන්න කඩන්න කඩන්න මේ පුංචි කොටස් දෙකක් අතර වෙනසක් නැත්තම් කොයි එකත් එකයි. අපිට මේක ඕන මේකෙපයි කියන දෙයක් නැති පටවටපත් වෙනවා. ආස්වාද ප්‍රසාර දෙක අතර මෙන්න මේ විදිහට තාම පුංචි කොටක් ගන්න පුළුවන් තරමට මේ වෙනස විස්තරසහිත බලනකොට දෙක අතර වෙනස නැති වෙන නිසා රස නැති වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම අපි ටෙලිවිෂන් තිරයක් බලාගෙන ඉන්නකොට ඒකේ හරියට ફોකස් වෙලා නැතිනම් නිකන් ටික් ටිකක් විතරයි. නමුත් ඒක හරියට ફોකස් වෙච්චාම මේ ස්ත්‍රියාවක් මේ පුරුෂයෙක් මේ පුතුවක් මේ මලක් මේ ගහක් කියලා. ඒකේ අරමුණ චිත්තිකම ගුණයක් වශයෙන් ඝණයක් වශයෙන් ආවම ස්ත්‍රී සංඥා පුරුෂ සංඥාව පණ ඇති පණ නැති කියන සංඥාවල් එනකොට ඒ ජවනිකාවේ සෝකාන්ත ගතියක් හෝ දුක්ඛාන්ත ගතියක් සුඛාන්ත ගතියක් වේ. උන්තර පුංචි පුංචි තීත්‍රවලට කඩලා කොයි චුප් වෙලා බලන්න හිටියත් ඒ චිත් දෙකක් අතර කිසි වෙනසක් නැහැ. තොත ඕනම කෙනෙක් විස්තර කරලා බැලුවොත් මේ චිත් වලින් තමයි අර ස්ත්‍රියව මාවල පෙන්නන්නේ. මේ චිත් වලින් තමයි පුරුෂයව මාවල පෙන්නන්නේ. මේ ස්ත්‍රියව තමයි ගස්කල ගහකොළ සේරම මාවල පෙන්න. නමුත් ඒක ඝණයක් වඩපත් වෙච්ච ස්ත්‍රී පුරුෂයක් තියෙනවා. ශෝකාන්තය දුක්ඛාන්තයක් තියෙනවා. සුඛාන්තයක් තියෙනවා. නමුත් අර පුංචි චිත් වල කල්ලා බලනකොට ඒ අතර තියෙන වෙනස නැති වෙන නිසා මොකද වෙන්නේ? සිද්ධියා බලහනට කිව්වා. ඉති කතාවක් තියෙනවා නම් ස්ත්‍රියක් තියෙනවා පුරුෂයෙක් ඉන්නවා නම් දමනිකාවක් තියෙනවා නම් ශෝකාන්තයක් නම් දුක්ඛාන්තයක් සුඛාන්තයක් නම් බලන්න. අර පුංචි පුංචි පුංචි තිත් වලට බලන්නේ කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න බලන්න බැරිද? බලන්නේ පා වෙන ගැටියක් තියෙනවා. මෙන්න මේ සංසිද්ධිය අනිවාර්යයෙන්ම ආනාපාන සිද්ධ වෙනවා. ආනාපාන බොහොම සාදරව, සමීපව, උච්ඡන්නව ආසන්නව බලන්න බලන්න බලන්න ඒක කඩන්න පුළුවන් පුංචි මාංශ කොටක් දකින්න දකින්න දකින්න ආස්වාසේ මුලමෙද අග තියෙන වෙනසක් නැති වෙනවා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස්කම් නැති වෙනවා කොච්චර වෙට වෙනවද කියනවනම් දකින්නේ නැහැ කියන තරමට මේ ආනාපානය කෙරෙහි ඇති සාදර ගතිය ආනාපානය කෙරෙහි ඇති ගෞරවය බිඳුවට අඩුයි මේක තමයි සංසිද්ධියාවට හේතුව. නැත්නම් ආස්වාද ප්‍රසආද නිසා අපිට කෙලෙස් පහළ වෙන්න තියෙන අවශ්‍යතාවයේ හැකියාව, අපේ හිත කුප්පන්න තියෙන හැකියාව එnde එnde එnde එnde අඩු වෙන්නේ මොකද්ද ආස්වාද ප්‍රසආද පිළිබඳව අන්තිම පුංචි අංශුවට අඩු කරගෙන අඩු කරගෙන යනවා. ආන මේ වැඩේ වෙනකොට යෝගාවචරයාගේ <clears throat> කායන පශනා කියලා අපි මෙතන කියන්නේ බලාගෙන ඉන්න අරමුණේ පරිණාමයක් කියන වචනේ තමයි අපිට යොදා ගන්න පුළුවන්. බලාගෙන ඉන්න අරමුණ රූපාන්තරණයකටපත් වෙනවා. මොක ඒ කියන එක න වෙන කයක් වර්තන. මේ එක න තරගෙපත්. මෙන්න මේ වැඩපිළිවෙල වෙනකොට බලාගෙන ඉන්න හිතේ යෝගාවචරය නොදැනගත්තට බුදුහාමුදුරෝ දැනගත්ත විශාල පරිවර්තනයක් සිදු වෙනවා. ඉන්නේ පරිවර්තනය හැඩ ගැස්මකින් තොරව මෙහෙවීමකින් තොරව ඉබේම නිවන දිහාවට යයි කියලා වග වෙන්න තමයි. ඒකට තමයි අපිට ධර්මය අවශ්‍ය කරන්නේ. ඒකට තමයි අපිට මේ ගුරුවරයෙක් අවශ්‍ය කරන්නේ. ඒකට තමයි අපිට පෙරහුරුවක් අවශ්‍ය කරන්නේ. ඒ මොකද අන්නර විදිහට දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනී සකසේම සුදු වෙලා වගේ නිතර එක දිහක් බලා ඉන්න එක දිහා එක දෙයක් දිහා බලාගෙන ඉන්නකොට ඒකේ විරංජනයක් සිද්ධ වෙනවා. රංජනය කරගන්න බැරි විරංජනයේ ගතියක් එනවා. ඒකේ තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා නැත්නම් ලෝභ ගතිය ඒකට ඇලෙන ගතිය අඩු වෙනවා. මේ අඩු වෙන නිසා ඒ බවට අඩු වෙන බවට විරජ්‍යති විමුච්ඡති කියන පැත්තට යනකොට අපි කරන්නේ මේක නීරස වශයෙන් ඒකාකාරී වශයෙන් අසරණ වීමක් වශයෙන් සලකලා අරමුණ මාරු කරන එකයි අපි කරන්නේ. අරමුණ මාරු කරොත් අපි ආයසරයක් අර තුනී කරගෙන ගිය වැඩේ ආය ඝන සංඥාවට දාගෙන ආයේ ස්ත්‍රියාවක් පුරුෂයෙක් හොඳක් නරකක් වමක් දක්මක් කියන සමුති වටගන්න. එන්න මේ නිසා තමයි අපි සංසාරේ බොහෝ කල මේ සැසිරුනේ දුක නිරාවරණය වෙන්න දෙන්නේ. සර්වචනාංශ මතක් කරන්නේ දුක වෙහිලා තියෙන ඉරියව් මාරු කරන හින්දා. ඉතින් මේ වෙලාවට එනකොට අර හොඳට උපදෙසිලා නැත්තම් දක්ෂ භාවනා කරත් හරියට භාවනාව කිය ඒ කියවන්නේ ඒක අර්ථකථනය දෙන්නේ මේක එන්නේ එන්නේ එපා වෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙහෙස කර වෙනවා. අර තිබුණ වෙනස්කම් නැති වෙනවා. තිබුණ සතිය අඩු වෙනවා. තිබුණ සමාධිය විරසක වෙලා යනවා. හැලහැප්පිලා ගියා වගේ. නමුත් සිදුවෙන්නේ අරමුණේ සහ හිතේ පරිණාමයක්. මේ පරිණාමය වෙනකොට වෙන්නේ අරමුණ සහ හිත අතර සම්බන්ධකම කිට්ටු වෙනවා, සමීප වෙනවා, උත්සන්න වෙනවා. සතිය එක දිගට පවතිනවා, සමාධිය එක දිගට පවතිනවා. නමුත් ඒකාකාරී වීම නිසා අපි ඉබේ මේක පිළිබඳ ද්වේෂයක් පහළ කරගන්නවා. දැන් අරමුණ මානු කරා නම් අලුත් අලුත් දේවල් දැකීම සඳහා ආශාව කියන ද්වේෂ පද ද්වේෂ අනුසය නෙමෙයි වැඩ කරන්නේ ලෝභාංශයයි. අරමුණ මාරු කරන්න මාරු කරන්න අරමුණ කෙරේ ලෝභය ඇති වෙන නිසා අලුත් අලුත් දේවල් දැක ගැනීම සඳහා ලෝභය අනුශයක් වශයෙන් වැඩ කරනවා අපි දන්නේ නැහැ කොහොමද අපි සංසාරෙට මෙච්චර කාන්දම්ත වගේ බැඳෙන්නේ ඒක එන්නේම දුක වශයෙන් නෙවෙයි දකින්නක සුඛයක් වශයෙන් අරමුණු මාරු කරන්න මාරු කරන්න හොඳයි ඉතින් මාරු කර කර මාරු කර කර ඍෂිකකුන් රෝට්ට මාරු කරනවා වගේ ඒකට ලෝභයක් දැක්ක. නමුත් අරමුණම එකම දේ බලහින්නකොට ඒකේ කුංචි කුංචි කොටස් කැඩනකොට ඒව අතර වෙනසක් නැතිකම නිසා ඒිට හිත බඳින ගතිය වෙනුවට නීරසකම පහළ වෙලා, ද්වේෂය පහළ වෙලා අපි ඒක අතකසා දාලා නැගිටලා යන ගතිය තමයි එන්නේ. හරියටම සල්ලුවක දාලා නැගිටලා යනවා. ඇයි කිව්වොත් කියනවා මට ඉස්සලා හොඳට ආස්වාද ප්‍රසවාස දෙකේස් බලන්න පුළුවන් දැන් නෑ. ඉස්සලා මට ආස්වාදේ මුලැමැදාග වශයෙන් හොඳට පේනවා දැන් මොකක්වත් නෑ ඔක්කොම එකම චලනයක් විදිහට පේනවා. ඔක්කොම එකම කම්පනයක් විදිහට පේනවා. ඔක්කොම එකට සෑහළු ගතියක් විදිහට පේන්නේ මේක වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ වෙච්ච දේ වැරද්දක් කියලා හිතලා සතිය නැතිකමක් කියලා හිතලා සමාධිය නැතිකමක් කියලා හිතලා රසාදාලය සලුවක සාදාලා නැති. ඉතින් ඒකට උපමාවක් විදිහට කියනවා නම් අපි <clears throat> රතු හාල් ටිකක් මුට්ටියකට දාලා ඒකට උණු වතුර ටිකක් වක් කරලා කාට හරි පෙන්නුවොත් මේ අඩියේ තියෙන වටත් කියන්නේ හාල් කියලා මේ කියන ද්‍රවයට අපි කියන්නේ වතුර කියලා ඔන්න බලාගන්න කියලා බැලුවොත් ඒ පුද්ගලට හොඳට මේ හාල්ල මේ වතුරයි කියලා වෙන් කරලා දැනගතයි. නමුත් අපි ඊට පස්සේ ලිපක තියලා ලිපගෙන මෙලෙව්වොත් ටික වේලාවක් ඔබ පැහි පැහි පැහි පැහි කියනකොට අන්තිමට හාල්ලට දැක් ගන්න බැරි වෙනවා වතුර වේ කරන්න බැරි වෙනවා දීරයක් කැඳක් ඉතුරු වෙනවා දැන් ඒකට ඝණයක් කියන්නත් බෑ එච්චරම ද්‍රවයක් කියන්නත් බෑ වර්ණ වශයෙන්ුත් මේක හාල් කියන්න බෑ මේක වතුර කියන්න බෑ අර දෙකේ එකිනෙක හාමු වෙච්චාම දෙකේම සම්මිශ්‍රණයක් එකතු අර පැහැින හැටි බලන් හිටපු කෙනෙකුට නම් හොඳට තේරෙනවා මේ හාල්ම තමයි මේ වතුරම තමයි දැන් ඒ නමට ගැලපෙන්නේ. දැන් කැඳ කියන වචෙන්ටයි ගැලපෙන්නේ. ඒකෙම විපරිණාමයක්. නමුත් ඉසල හාල් වතුර පෙන්වලා කැඳපෙන්නොත් ඒ පුත්තිලා කියාවේ මේක ඉන්ද්‍රජාලයක් කරලා තියෙනවා. ඒ නිසා අකණ්ඩ සතිය දිකට තිබුණොත් ඒ පුද්ගලයාට මේක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. ඔය ආස්වාස් ප්‍රසවාසී සම්සිඳන අතරමැද අට පිට බලන්නයි සද්ධාහන්නයි ඉති විදිහටයි ආදී වශයෙන් හිත එහෙම නැත්නම් අපි කියන සතිය කියන එක කැඩි කැඩි කැඩි කැඩි කියොත් අර ඊගාට පේන ජවනිකාවට අදාහ ගන්න බැරි යනවා. ඒක නිසා අඳුනට කියනවා මේ කායන ප්‍රශ්න කොටසේදී බුවාන් තරම් ඒක තරහ කරගන්න යන්නත් එපා. හැබැයි මේ බලාගෙන ඉන්න අරමුණ වෙනස් විය හැක්කක් බව නැත්නම් අනිත්‍ය සංඥාවේ යුක්තව අරමුණ දිහා බලන්න ඒ ඒ අවස්ථාවේ පේන පේන විස්තර බලන්න එකක්වත් අහගන්න. ඒක තිබුණ එක නෙවෙයි ඊගාසරේ පේන්නේ මේන්නේ කියලා එහෙම මේක නරකක් කියලා හිතන්න එපා. ඒකම බල බල බල බල යනකොට ඕනේ මේ විස්මාරුව මේ වෙනස් වෙන ගතිය බලන ඉන්නකොට සංසිඳේ කියන්න හැදේ සංසිඳේ කියලා හිතන්න අමාරු. ඒක වෙන්නේම ඇවිස්සෙන. එක්ක සැක උපද. අර කිසිම මට සතිය නැතුණා, සමාධිය නැතුණා. මට අරමුණ විතර කියා ගන්න බැහැ. දැන් මම කොහොමද කමට ආසුද්ධ කරන්න කියලා මේක වැරදිලයි කියලා හිතනවා එක්කෝ ආයාසෙන් හුස්ම ගන්න හදනවා එක්කෝ ඇස් දෙක අරලා බලනවා. මේ සෑම දෙයක්ම කරන්නේ අර tempat වේගෙන එන කෞසලයි. එහෙම නැති වුණොත් මේකේ තියෙන නීරසකම නිසා එහෙම නැත්නම් මේකේ සිද්ධි බහුලකම නැති වෙන නිසා නින්දට වැටෙන්න පුළුවන්. ඒකට අපිට මෙතනදී මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොනකම මෙතනදී සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ ආන්න මේ විදිහට හොඳට ලං වෙලා බලනකොට මේ ආනාපානයේ ඇති වෙන මේ විපරිණාමයේ විපරිණාමයක් වශයෙන්. එහෙම නැත්නම් අනිත්‍යතාවයක් වශයෙන්. එහෙමම තියෙන්න ඇරලා හිත ඇවිස්සීම නම් වන්තේට හෝ උනට වැඩි සීතල වීම නම් හෝ හිඳ කියන අංශයට වැටෙන්නේ නැතුව අන්ත දෙකට වැටෙන්නේ නැතුව නැදමාවතේ ගමන් කරගන්නයි. ඒක තමයි අපේ දක්ෂකම. ඒක තමයි යෝගාවචරයේ ගුරු බුද්ධකම වෙන්නේ. එතකොට යම් වෙලාවකට අපි හිතමු එහෙම සංසිඳෙන්නේ සංසිඳීම හරි බවයි. එනකම් මේ සංසිඳීම තමයි මට තව තවත් ගැඹුරට ගෙනියන්න ඕනේ කියලා තේරුම් ගත්ත යෝගාවචර කිමයි කියලා. ඒකට අපි මේ පණ කියන්නේ. ඒකට මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකට අපි මේ සියලු වැඩ බහා තබලා එහෙම මේක නිවෙන්න අරින්නේ. ඒක සාර්ථක වුණොත් ඉන්නේ සාර්ථක වෙලා අරමුණ සංසිඳෙච්ච. හිත සැක උපදවන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගිහිලා මුතුනෝර සංසිද්ධ අවස්ථාවොත් ගෝ කර්ම කියනවා ඒක සමත ධානයක් හා සම කරලා කියනවා. ඒක බොහොම සමත ධානයක ලකුණු පෙන්නනවා. මේ කරන්න හබන්නේ අපි ඇත්තටම කායන ප්‍රශ්න වශයෙන් ආනාපානෙ වදිනකොට සමත ධ්‍යානෙ යන්න බෑ කියන එක යනවා. නමුත් අපි විස්තර කරන ගියේ සමත නෙවෙයි විපස්සනා වශයෙන් බැලුවත් ඒ අරමුණ සියුම් වේගන යනකොට මොකද්දෝ සමාධියක් වෙනවා අපි කියනකට විපස්සනා සමාධිය කියලා. ඒ සමාධියත් සමත සමාධියකින් හම් වෙන අර්පණාව නම් ධ්‍යානයත් අතර බොහෝ සම ලකුණු පහළ වෙනවා. යෝගාවචරය අන්තිම අඩියට යනකම් සංසිඳවන්ට දක්වනවා. ඒ සමත ධ්‍යානයක් විස්තර කිරීමේදී ලකුණු පෙන්නනවා. ඒ සමථානිකදී අපි ගත්ත අනපනියෝ බුද්ධානුස්සතියෝ මෛත්‍රී භාවනාවෝ ඒ අරමුණට හිත බැසගත්තොත් උපචාර මට්ටමක් ඉක්මවලා අපි කියක් ඇතුළට වැදගත්තා වගේ මිදුල හරහා ගිහිල්ලා ගෙට ගියා වගේ උපචාර සමාධිය හරහා අරමුණට බැසගත්තොත් ඒකේ පෙන්වන ලක්ෂණ වර්ගයක් කියනවා සමත විස්තර කොටසේ ඒ අතීතාන දහවණං චිත්තං වික්ඛෝපානපත්තා සමාධිස පරිපන්තෝ අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා සමත ධ්‍යානයකට වැදුනා නම් ඒ හිත අනාගතය ඇසුරු කිරීමෙන් ඇතිවෙනා වූ පශ්චාත්තාපයෙන් තොරයි සමාධිය බාධා වීමකින් තොරයි අරමුණේම හිත කියන අනාගතය සැලසුම් කිරීම නම් වූ විකම්පණයෙන් තොරයි සමාධිය තියෙන්නේ වෙන විදිහකට කියනවා නම් තමන් ගත්ත අරමුණේම නිමග්න වුණා නම් එවැනි හිතක් අතීතය ඇසුරු කරන්නේත් නෑ ඒ නිසා අසුරු කිරීමෙන් ඇති වෙන පශ්චාත්තාවයක් නෑ අතීතය ඇසුරු කිරීම නිසා වෙන හිතේ විකම්පන සමාධි කැඩීමකුත් නෑ අනාගතයකුත් නෑ අනාගතය ඇසුරු කිරීම නිසා ඇතිවෙනා වූ චංචල කම්පන ගතිය නෑ සමාධි කැඩීමකුත් නෑ ඒ නිසා කාලමානී දිගේ බලනකොට ධ්‍යානයකට සමවැදුණා නම් වර්තමානයේමයි ආනෝ ලකුණු දැන් මුතන යෝගාවචරය පේනවා අරමුණෙන් හිත කැඩුනත් වෙන කොහොක්වත් යන්නේ නැහැ. එහිම නිමක්කම. ආනාපානෙම නිමක්කම. හැබැයි දැන් ආනාපානෙත් නැහැ. හැපෙන තැන පේන්නේත් නැහැ. නමුත් හිත උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ එහෙම හිතන ගැතියි. කාලයේ දිගේ අතීතනාගත ඇසු කරන්නේ නැහැ. ඒ වගේම රාගානුපරිසං අරමුණ කෙරෙහි ආශාව ඇති වෙලා රාගයට වැටෙන්නේ නැහැ. අරමුණ කෙරෙහි තරහක් ඇති වෙලා ද්වේෂෙන්නේ නැහැ. ඒ කියන්නේ අභිප්‍රමෝදයන් අභිනතං චිත්තං රාගානුපරිත්තං සමාධිස පරිපන්තෝ අපනතං චිත්තං දෝසානුපතිකං සමාධිස පරිපන්තෝ කියලා මේ අරමුණ මත අනී බොහෝම හොඳ දෙයක් කියලා එක ආසාවක්. ලෝභයක් ඇති වෙලා රාගානුසේ පහළ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අනී මේ අරමුණ දිහා බලලා මට ඇති වැඩේ මොකද්ද? මේක නොදකින් කියලා ඒකේ තරහක් ඇති වෙලා ද්වේෂානුසේ ඉන්නේ නැහැ. ඒ වගේම ලීනං චිත්තං කෝසඥානපතින සමාධිස කරපන්තෝ අතිපග්ගහිතං චිත්තං විකම්පිත විචිත්තං සමාධිස පරිපන්තෝ කියලා මේ අරමුණ බලාගෙන ඉන්නකොට හිත ඕනකටදී කුසීත වෙලා සිත සැඟවි යන නිදා නින්ද එන්නේ නැහැ ඕනකට වැඩි අරමුණ සැකකිරීමේ ඇති වෙන විචිකිච්ඡාව නම් ඊවරණෙන්නේ නැහැ මෙන්න මේ හයේ නැතිකම අතීත අනාගත ඇසුරක් කියන දෙකක් නැහැ. ලෝභ දෝෂ කියන දෙක ඇසුරක් නැහැ. ඒකෙන් අවුලක් නැහැ. අරමුණට කෙරෙහි බලන්නකොට හිත සීතල වෙලා හින්දට වැටෙන්නේ නැහැ. ඕනෑම වැඩි මේක පවුරු ගන්න කියලා අවශ්‍ය කරන්නේ නැහැ. මෙන්න මේ හය නැති බව මෙන්න මේ වෙලාවේදී යෝගාවචරයට දැනගෙන හිතේ යොදවලා සතුටු වෙන්න පුළුවන් ධර්මයේ දන්නේ. බෞද්ධත භාවය ඇති කරගන්න. මගේ හිත දැන් අරමුණේමයි තියෙන්නේ. ඒකට අරමුණ හැපෙන තැන වැටෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසාර දෙකේ වෙනසක් නැහැ. හැබැයි මගේ හිත අකින්න සංගතෙත් නැහැ. මගේ හිත රාග දෝෂ නැහැ. මගේ නිදිමත සහ ඇවිසිලි ගති නැහැ. ඊට අමතරව කියනවා එවැනි චිත්තක්ෂණයක මම මේ කතා කරන්නේ හොඳටම ගිය පාර ධර්ම දේශනා අවසාන අංශය. උන්ට ඕම හිත අරමුණේ කාමයේ ඒද මේ ආශ්‍රව ප්‍රසාරයේ සංසිද්ධ. කය සංසිද්ධිලා හිත සංසිද්ධිලා කියනකොට සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහ අපේ අතේ ඇඟිලි පහ දික් කරා වගේ පස් පැත්තකට යොමු වෙලා තියෙනවා. ඒ ඒක පැතිවලට යොමු වෙලා හිතේ තියෙනවා. කොච්චර යොමුනත් එක කෘත්‍යයක් කරන්න ඇවිවා. සද්ධාව දකුණට අදිනකොට ප්‍රඥාව වමට. වීරිය දක්ෂිනාවර්තව කරගෙනකොට සමාධිය වාමවර්තව කරගෙන. සතිය විතරයි කෙලින් සිජු උඩ හිටින්නේ. මේ නැතනොත් එනකොට මේ ඉන්දිය සමරසයට ඇවිල්ලා සියල්ලම ඇඟිලි ඔක්කොම එක දැනකට යොමු කරා වගේ තුඩුවකට එකට. නිසා හොඳට තේරෙනවා දැන් එක ගුලියට සේනාව ඔක්කොම පෙරමුණු ගත වෙනවා. ඒ වගේම සමාධිය සහ වීර්යය අතර විරසකයක් නැහැ. සමාධිය අතර වීර්යය සමාධිය සහ වීර්යය අතර විරසකයක් ආවොත් සමාධිය වුණාට වැඩි වුණොත් නින්දට පර වෙනවා. වීර්යය වුණාට වැඩි වුණොත් හිත ඇවිස්සෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර විරසකයක් නෑ සමබරතාවයක. ඒ නිසා එනේ එනේ මේ මම දැන් රහත් වුණාද නිවන් දැකලා ඉතින් ඕනට වැඩි අදහන්න යන්නේ නෑ. ඒසොර ප්‍රඥාවිලා කියන මොන තේසිදි මේ හන්තන් ආනාපාන සංසිඳන වෙස්සයි ඕක රහත් වෙනවා කියන දෙයක් නැහැ කියලා ඒ ශ්‍රද්ධාවට යන හිත කපලා. මේ ප්‍රඥාවෙන් විමර්ශන යොන්ට ආරම්භ. විමර්ශන යොනින් මේක පවුරු ගන්න යන්නේ නැහැ ශ්‍රද්ධාව කියන හවුස්සන් යන්න එපා. ඕකෝම නිහින්ද යන්න දෙන්න. ඔක අවසන් ගියොත් ඒක සමාධිය කැඩුනා කියලා ප්‍රඥාවට අවුරු ගන්න දෙන්නේ නැහැ. මෙන්න මේ දෙක මෙන්න මේ දෙක සද්ධාස ප්‍රඥාවත් විදේශ සමාධිය දෙක සමබර කිරීමේ දක්ෂතාවය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සතිය මුල් කරගෙන. පරිමුඛං සතිය මුපට්ඨපේ. සතිය පෙරමුණ ගත්ත නිසා සද්ධා වැඩි වෙලා ප්‍රඥා වෙනකොට සතිය කියන ඔන්න මෙයා වැඩි මෙයා වැඩි. වීර්ය වැඩි වෙලා සමාධිය වැඩි වෙනකොට මේ සතිය ඇවිල්ලා පෙන්නනවා. එතකොට මේ මුදුවට අස්සේ හතර දෙනෙක් යොදපු රටයක් සමබරව යොදාගෙන යනවා වගේ එකෙක් දුවන්නේ කියලා රටේ පැත්තක දුවන්නේ. මෙන්න මේ தත්ත්වය පවත්වන්න අවශ්‍ය වීර්යය කියලා කියන්නේ අමුතුම පදයක්. මේ දේ ගත්ත එකලස් භාවය හරියට කබේ ඇවිදින මිනිහෙක් දුර කඹේ මැදට ඇවිල්ලා දැන් හොඳට පැද්දෙන තැන කියන නම් කිසිම හැලහැල්මක් නැතුව අයෙන් පය අයෙන් පය කියපුවකින් කන අර කමේ දිගේ ඉදිරියට යනවා වගේ. නැත්නම් තනියේ දණ්ඩක යහපත් යන මිනිස්සෙක් අත්තර නැතුව. මන්දට යනකොට මේක තෙපුල් දෙන කතිය තිබුණට පයක් කුසල පයක් කියන්නේ පය බුරුලෙන් තියාගෙන යන්නේ. අත්ත බින්දේ පය බුරුලෙන් තබාවරෙන් කියලා වගේ. අන්න එතෙන්ට අවශ්‍ය කරන වීරිය මහ පුදුම මේ පදමක් එකලසක් අවශ්‍යයි. මුලින්ම ටිකක් එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ දණ්ඩක් වුණා පොළවේ තියෙන හරිය උඩ පැනලා නැතුවට මොකුත් වෙන්නේ නැන්දට යනකොට තමයි මේ කවසි මෙන්න මේ ටික එකතු වුණාට පස්සේ යෝගාවචරයට ඇති වෙන ඒ එකලස පස්සන ප්‍රීතිය පහළ වීමට අවශ්‍ය කරන හොඳම පදනම මේ ටික එකලස් වෙන්නේ අපේ ජීවිතේ බොහෝමත්ම කලාතුරකින් දැන් මේකේ එකලසත් ඇවිල්ලා ඊගාව චිත්තක්ෂණෙත් මට දීල කරන්න පුළුවන් කියන විශ්වාසය තව චිත්තක්ෂණ කීපයක් මම මේ සදාගත්ත එකලස වට ගන්නට යන්න පුළුවන් කියලා එනකොට ලොකු ඇදහිල්ල ලොකු කිරිපලායමක් හැමතැනම ඇඟ ඇගේ සෑම සෛලයක් පාසාම එයා තනි තනියෙන් ප්‍රමෝද වෙන ගතියක් ප්‍රීති වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රටේ හොඳ රජ කෙනෙක් පහළ වෙච්චාම හැම පුරවැසියෙක්ම ඇතුළතින් සතුට වෙනවා. ඒක රජුරෝ කියන දෙයක් නෙමෙයි. හැම කෙනාටම සතුටක් ඇති. ඒ වගේ හැම ඉන්ද්‍රියක්ම. ඒ කියන්නේ ඉන්ද්‍රිය කියන දෙකේ තියෙන අදහස මේ හැ කන ජීවන අපේ කය මන කියන ඇඟේ තියෙන සෑම කොටසක්ම උද්දාමයටපත් වෙනවා, සීලාරයකටපත් වෙනවා. ඒක සමබර වෙනවා. ඒ නිසා තනසන මස් පිටුනට යනවා වගේ මුළු ඇඟම පහ වෙනවා වගේ ඇඟ පුරාම රැලි දුවනවා වගේ ඒ විවිධාකාර ලක්ෂණ පහ වෙන පටන් ගන්නවා. මේකත් එහෙනම් අර හොඳ එකලසක යනකොට මේ ඇඟ වෙනවම දමලන්න පටන් ගන්නකොට මේකත් යෝගාවචරය අවුල් කරගන්න ඉන්නේ. ඉතින් ඉතින් මගේ හිත නාස්කාපේ දැන් නෑ කයේ නින්ද තියෙනවා. මට දැන් කයේ බරගතිය හැලුවත් තියෙනවා නේද? කය පහ වෙනවා වගේ තියෙනවා නේද? ආලෝක පේනවා නේද කියලා ඒකත් නියම තත්වයක තිබිය යුතු නියම තැන තියන්න තොරණට බර කරන්න ගත්තොත් අර ක්‍රමිකව පහළ වීගෙන එන අස්සන ප්‍රීතිය එකලස කැටෙනවා. සමාධියත් කරන්න ඉච්චි. ඒක නිසා යෝගාවචරයට මේ කායනුපසනාවේ කොටසේ ඉඳලා මේ චිත්තානුපසනාව කොටසට යනකොට අර නාසිකාග්‍රේ නම් එකම තැනක හිත පවත්වාගෙන යෑමේ ලැබුවා වූ මේ ධර්ම රාශිය මුළු මුළු අංග පුරාම පැතිරෙන යන කතියකුත් ඒ වගේම ඒකට අනුග්‍රහ වශයෙන් ප්‍රීති පහළ වෙනවත් එනකොට මේක දරාශා ගන්න බැරි මේකට මේකේ එන මේ වාසිතික කරන අනිසංශ ටික ගොනු කරගන්න බැරි වුණොත් මේ යෝගාවචරය අවු කරගන්න. ඒක නිසා සරුවත් යනසේ සඳහන් කරනවා පීතිපටි සංවේදී අසසි සාමීති සික්කති පීතිපටි සංවේදී පසසි සාමීති සික්කති පුද්ගලයාට දැන් කය tempatකම හිතේ tempatකම ආනාපාන tempatකම ඒ වගේම අර කියන ගුණ ධර්ම නිසා උතුමාකාර භාවනා කරනවට වැඩිය භාවනා කෙරෙන ගැටෙත් මාරු වෙන්න පටන් ගන්නවා ආන මේ වෙලාවේදී ප්‍රීතියක් දැනෙනවා සමහර වෙලාවට ආස්වාද ප්‍රසවාසී ඉක්මව කියන ආස්වාද ප්‍රසවාසී සංසිඳන ප්‍රීතිය ප්‍රකට වෙනවා මෙතෙන්දි තමයි අර නාම ධර්ම කොටස ඉවං කළා රූප ධර්ම කොටස වලට හිත හිමීට පාත් වෙන වෙලාව. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි උරුවක් ගමන් කරලා පුරුදු නැති කෙනෙක් දුකියක් උරුව ගංගායින්ද ගත්තට පස්සේ ඊට ගිහම උරුවට පොළ වෙන්නේ. ඉතින් අර මනුස්සයා පොළවේ ඉඳගෙන හොඳට හයියක් තියෙන පොළවේ නොසලෙන පොළවේ කම්පිත පොළවේ ඉඳගෙන ඔරුවට අත තිබ්බ ගමන් ඔරුවට පය තිබ්බ ගමන් ඔරුව සැල වෙනවා. ඉතින් ගොඩ විතරක් ඇවිත් මනුස්සයාට දන්නේ නැහැ මේ ඔරුවේ ඉච්ඡර ඉඳගෙන අපිට ඉස්පාසුවක් ලබන්න පුළුවන් වෙයි ඔරුවේ සම්බර භාවය තියෙන්නේ. එයා කරන්නේ මොකද ආයෙත් කපුල ගන්නවා. පිටිපස්සට මොකද මේ ඔරුවේ තියෙන මේ තරලයටනේ සම්බර වෙලා තියෙන්නේ. ඒක පුරුදුනේ. ඔතෝ කියන්නේ හොඳටම ඔරුවේ වැඩි වෙලා කියන මිනිස්සේ රුවේ මනසක් ඉනවා ඕව කර කර ඉන්න වෙලාවක් නැහැ ඉක්මනට කොට වෙන්නේ කියලා. ඉතින් මේ මනස කරන්නේ හිමීට පාත් වෙලා එකක් කුලක් කියලා හිමීට හිමීට හිමීට හිමීට ඇඟ බර කරලා අනිත් කකුලක් යන විජහාට බිම ඉඳගෙන ඔරුව බඳ අල්ලගෙන අර අලුත් සමබර භාවයට පුරුදු ඒ වුණත් ඒ සම්බර භාවයේ හිතතර පොළවේ ඉන්න ඔක්කො තරම් වගේ පට්ටලයක් ඉන්නේ. ඒ වගේ තමයි මේ රූපාන රූප ධර්ම ආයන ප්‍රශ්නාව ඉඳලා මේ ප්‍රීතිය රාජී ධර්මත් පහළ වෙමින් මේ නාම ධර්ම වෙන වේදනානුපස්සන කොටසට යනකොට යෝගාවචරය හරියට කියනවා නම් මේ යහන මේක වැඩි වේපත් වෙච්චාම අපි කියන ලිංගික පරිණතයකටපත් වෙනවා. පිටිමින්ගේ වෙන එක එච්චර මාළුකට ගණන් ගන්නෑ. නමුත් ඒ වගේ ලිංගික පරිණතයක් තියෙනවා. මේ පරිණත වුණාට පස්සේ පුද්ගලයා ඊට කලින් අපි කියනවා කුමර කුමරියන් කියලා. ඊට පස්සේ තමයි පරිණතයට එන්නේ. මේ වගේ භාවනා ජීවිතේ පරිණත භාවයකට ගන්න. මේ වෙනස්කම් වෙද්දි අර කියන විදිහට ආනාපානෙ නැති වෙද්දි, කය නොදණී යද්දි හිත තැම්පත් කරගන්න. රූප ධර්ම පවතිද්දී හිත තිබුණු සතිය හලහප්ප ගන්න නැතුව මෙන්න මේ නාම ධර්ම දිහාට යනකොට කොහොම බලන්නේ නැතුව ප්‍රමුඛතාවයේදී ඉස්සන් ප්‍රමුඛතාවයේ දීලා අනිත්‍යවත් වෙයි කියන විශ්වාසය කැපකිරීමක ඉදිරියට මාරු කරගන්න පුළුවන් වුණා නම් ඒක ඉතාම වටිනා සංසිද්ධියක් කරන භාවනා ජීවිතය. ඒකට කියන්න පුළුවන් කිසිම නිවර්ණයක් හිතේ නැහැ. ධානයේ පවතින අංග පහම හිතේ තියෙනවා. විතක්කය කියන අරමුණට හිත නංවන ගතිය ඉබේ කරනවා. හිතට වෙන වල්බූත අදහසක් දැම්මත් හිතින්නේ. ඒ විතරක් නෙවෙයි ඒ විතක්කය කියන නාම ධර්මය ගිහිලා වදින යම් අරමුණේ අරමුණ අතගාලා රස විඳලා විමසනුවට ලක් කරලා විචාර බුද්ධියට ලක් කරලා විස එන්නේත් නැහැ. ඉතින් හොඳට දන්නවා මගේ හිතේ තියෙන නාසිකාග්‍රේද නැද්ද? කයේ පුරා පැතිරලාද නැද්ද? මේ කොයි දේ දැනගත්තත් සතිය කැදේ. ඒකට විතක්ක ਵਿਚාර දෙකද නිසින්ින්දී වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා කාමච්ඡන්ද ආදී අතර විතක්ක ਵਿਚාර දෙක මතුවෙච්චාම කියන්නේ ਵਿਚාරයේ තියෙන විතක්කේ තියෙන නින්දයක්. අරමුණට නැවත නැවත හිත නම්වන ගතිය තියෙන නිසා නින්දයක්. විචාරයේ තියෙන තාක්කල් සැකේන්නේ. මේ දෙක හරියට එකලස් වෙච්ච ගමන් ප්‍රීතිය පහළ වෙනවා. එතකොට එක්දෙර ද්වේෂය එන්නේ. ද්වේෂ ප්‍රතිපක්ෂයි ප්‍රීතිය. සුඛයෙන්කොට එවනසා ඒ කරන කෙනාට හිතේ දෙගිඩියාව නැති වෙනවා. එන්න මේ ධර්ම වෙනකොට ඒකාග්‍රතාවය එනවා. ඒක කාමච්ඡන්දේ නැති වෙනවා. අන්නේ විදිහට දැන් නීවරණ ධර්ම වෙනුවට සෞඛ්‍ය සම්පන්න පැත්ත. නැත්නම් ධානාංග පහ මේ හිතේ දැක ගන්න පුළුවන් නේද? හැබැයි මේ ධානයක් නෙමෙයි. කියන්නේ සමත ධානයක් නෙමෙයි. උපචාර ධාන සමාධියක්වත් අර්පණ සමාධියක්වත් කියන නමට කරපෙන්නේ නැහැ. නමුත් ඒ ධ්‍යාන හිතක පවතින ගුණාංග ටික සුතවන්ත යෝගාවචරයට භෞසුත කිනාට දැක ගන්න පුළුවන්. ඒ නිසා මෙවුවා ගුරු පොත්වල සඳහන් වෙනවා. ඉතින් මෙහෙම කියනවා සමහර මේවා කියනවා. ආගමදා සුද්ධකම කියන්න පුළුවන් මොකද හොඳ නිරීක්ෂණයක් තියෙනවා. එහෙම නැත්නම් හොඳ සුත්තමේ ඥානයක් තියෙන කෙනාට දකින්නකොට ඒ සුත්තමේ ඥාන ඉස්සර කරනවා කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. වැට වැටෙන දේ සුත්තමේ ඥානයෙන් පෝෂණය ලැබනකොට එයා ලොකු චිත්ත ශක්තියක් ඇති වෙනවා. මේ අවුරුදු 2550 ට ඉස්සෙල්ලා සරුවචනාංශයේ බොමඩ මුලදී සාක්ෂාත් කරපු දෙයක්. මෙච්චර කාලයක් ඇවිල්ලා දැන් අපිත් උත්සාහ කළා මේ අපිට පුළුවන්නේ සිද්ධ වෙනවනේ මේක මේ මගේ දෙයක් නෙමෙයි චිත්ත ධර්මයක් වැඩ කරන්නේ. හිත මේ මේ තත්වලට වස්නොත් හිත මෙහෙම වෙනවා. ඒක මේ මට ලක්ෂණ බගන දෙයක් නෙවෙයි. හිතේ හැටි. දේව ධර්ම පරම්පරාව එකලස් වුණා නම් මේ ඵල ලැබෙනවා. ආන්නේ විදිහට මේ ප්‍රීතිය බුද්ධ විසලා ඒ ප්‍රීතිය දිගේම ඉස්සරහට යනකොට ඒ යෝගාවචරයට සාමාන්‍යව ප්‍රීති සුඛ කියන දෙක සඳහන් කරන්නේ දෙවෙනි ධ්‍යානය සහ තුන්වෙනි ධ්‍යාන වශයෙන්. ප්‍රීති හම් වෙන්නේ පළවෙනි ධ්‍යානයේදී විසක් ਵਿਚාර දෙක නැතුව ඊගාවට කියන ප්‍රීති ඉස්සර වෙච්චාම දෙවෙනි ධ්‍යාන කියනවා. ප්‍රීතියක් නැතුව සුඛ ඉස්සර වෙච්චාම තුන්වෙනි ධ්‍යාන කියන ඒ වගේ දැන් මේ යෝගාවචරය අර ධ්‍යාන භාවනා කරන කෙනෙක් වගේ සමතරමුණක් අරමුණු කරන්න කෙනෙක් වගේ මේ විපස්සනා අරමුණේ විකර කරගෙන යනකොට මේ වෙලාවට ඒ යෝගාවචරයට අර ආනාපානීය කියන එක තැනක හිත පවත්වා ගැනීමෙන් ලැබුත් මේ හුරුපෝටි භාවයට බාධා වශයෙන් වගේ ඇඟ පුරාම කිලිකොළන ගතිය ආවට සතිය කැඩෙන්නේ නැති බව තේරෙනවා. ඒ වගේම වටපිට සද්දාරේණිය ඇහෙනවා ඉතකන්න මේකේ මොන කරප්පහිනවා වගේ බොහොම අමාරුවක්. දැන් තේරෙනවා මේ ශබ්ද වලට කරදර කරන්නේ කොහොමද අපි හිතුවොත් ශබ්දාවිත කරදර කරන්නේ. තවත් ඉස්සරහට යනකොට මේ විතක්ක ਵਿਚාර කියනා වූ චිත්ත සංඛාර, මනෝ සංඛාර කොච්චර තිබුණත් ඒ නැත්තම් දරණමලු හිත, ඉතිවිලි හිත, නැත්තම් හිතේ පහළ වෙන හිතවිලි කොච්චර පසුබිමේ තිබුණත් අපි ඒවට කරදර කෙරුවේ නැත්නම් ඒව අපිට කරදර කරන්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා අපි ආනාපානේ නාසික ආග්‍රේ තියෙනකොට විතරමයි සතුට වෙන්නේ. නමුත් මෙතෙන්දී යෝගාවචරය දක්ෂණම් අවස්ථාවක් හම්බ වෙන වේදනාව තියෙයි. නමුත් ඒ වේදනාව තිබුණට මම ඒකෙන් පෙලෙන්න ඕන එකක් නෑ. මේ වේදනාව තියෙද්දි මට ඕන ආනාපානේ තියෙනවනම් බලන්න. සිවුමක් බලන්න. ඒ වගේම පරිසරයේ ශබ්ද තියෙනවා. ඒ ශබ්ද කරදරයක් කරගන්න නැතුව නෑහුණා වගේ කන් ඇත්තේ දීරෙක් වගේ යන්න පුළුවන්. ඒගොල්ලෝ මේ හිතිවිලි අනන්ත අප්‍රමාණ මොනයියට ගියාම රැළ ගහන්නවා වගේ. උතුරන බතේ ගොජ දාන්නවා වගේ. වහින වතුර වැස්සකට වහිනකොට වතුර කඩකට වහිනකොට පෙන් බුබුල එනවා වගේ හැම තැනම ගොජ දානවා හිතේ. ගන්නම් ගන්න. ධානියෙන් පල්ලෙහාට දාගෙන යන්න පුළුවන් ගැතියක්. ආනේ විදිහට යනකොට මේ යෝගාවචරය මේ තේරුම් ගන්නවා මෙතෙක් කල් අපි මේ මොනවා හිතාවක් සබ්දයක් ඇහුණත් ඒක මහා ලොකු කම්පනයක් සංකලයක් බාටපත් වෙන හිත කුප්ප ගන්න. වේදනාවක් ආවත් මට මෙහි භාවනා කරනකොට මෙහි වේදනාව ගණන් ගන්න සිටියොත් අන්සභාගවත් දෙයක් නැහැ. පිළිකාවක් දන්නේ නැහැ. ඌව බල බල ඉඳලා හරියන්නේ නැහැ. භාවනා කරලා හරියන්නේ නැහැ. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වෙන්න ඕන කියලා ඒ වෙලාවට අර පුංචි වේදනාව මහා කණ්ඩක් කරගෙන ඉතින් සියල්ල බහගන්න මේ වෙලාවේ නම් ඕනේ ඕනේ බිනියම්ගුවක් වෙච්චාවයි. නැරෙන්නේ නැරිච්චාවයි ඉන්නේ ඉච්චාවයි කියලා යන්නේ. ඒ වගේම හිතවිල්ලක් ආපු ගමන් කි මගේ මෙච්චර සී සමාදන් වෙලා ඉන්නකොට රාග හිතවිල්ලක් ආවම මගේ ජීවිතයත් මම දන්නේ නැහැ. මට මේකේ මොන අකුසලයක් තියෙද දන්නේ නැහැ කියලා හැම හිතවිල්ලක්ම මල්ලලා ගන්නවා. ද්වේෂ හිතවිල්ලක් ආපු ගමන් කිරලා මැනලා හැම වෙලාවෙම ලකුණු කපා ගන්නවා. මේ වෙලාවට තේරෙනවා මේ අහ කියන ණය රෙද්දට දාගන්න ඕනේ නැහැ. ඒ කට්ටිය එන්නේ ඒගොල්ලන්ගේ ගමනකට. මට ඕන ගමනකට නෙමෙයි. මේකට හේතුව මොකද? තමන්ගේ හිත අරමුණක එකලස. ඒක අදහනකොට අර වගේ වෙන බලපෑම නැති වෙච්ච නිසා යෝගාවචර ඉස්සල්ලාම චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති කියලා. චිත්ත සංස්කාර වශයෙන් මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන හැටි තේරුම් ගන්න. මේ ලැම්ප චිත්ත සංකාර කියලා සඳහන් කරන්නේ වේදනා සංඥා. විතක්ක විචාර දෙක මේ ආනාපාන සූත්‍රයේ සඳහන් වෙන්නේ වේදනා සහ සංඥා කියන චෛතසික දෙක මේ ශරීරයේ තියෙන්නේ ජීවත් වෙන මිනිසෙක් ඉන්නේ මේ වේදනා සාගරයක පතු. මේ වේදනා කියන්නේ දුක් නෙවෙයි. දුක්ඛ සැප අදුක්ඛම සුඛ කියන මේ ත්‍රිවිධාකාර වේදනා. සමහර වෙලාවල් වලට මේක සම්බන්ධයෙන් භෞතික ස්වභාවය පිළිස් මතක් කරනවා නම් ලෝකයා දන්නේ එනකන් අපි කියන්නේ මේ පුත්‍ත්‍යණයා දන්නේ අන්ධ පුත්‍ත්‍යණයා දන්නේ සැප දුක දෙක විතරයි. මොන සර්වඥ වහන්සේ සාමාන්‍යයෙන් නිවන් මාර්ගය විස්තර කළ දෙන්න නිසා නිවන් පිට වැටිලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවේ පමණක් නිසා උන්වහන්සේ වේදනාව ගැන කතා කරනවා දුක සැප දෙක මැද අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා. හැබැයි ඒක අහුවෙන්නේ මොන විදිහකට. ඒක නිකන් අන්ධකාරාදී අවිභූතා කියලා අතුවාවේ සඳහන් කරන අන්ධකාරය වගේ ප්‍රකාශ තත්ත්වයට එන්නේ නැහැ. ප්‍රකාශ වෙන්නේ සැපසා දුක. ඒ දෙකෙන් අපි සංසාර පුරාවට සැප හොයාගෙන ගිය ගමන නිසා අපි මේ දෙකෙන් කවදාකවත් සමබර දර්ශනයක් අපිට තිබුණා. අපි හැමදාම සැප තමයි එන්නේ. අවසාන වෙලෙ මොකෙන්ද දුකේ? ඒ නිසා අපි හැමදම පාරාදයි. එසේ සර්වඥන්සේ මේ පාර හොයාගත්තේ කොහොමද? මේ සැපසිරීම නම් වූ අපේ තියෙන මේ ජම්ම ගතිය අතහැරලා සැප දුක අදුක්කම සුඛ කියන මේ තුනක් තියෙනවා. සැප හොයන තාක්කල් ලැබෙන්නේ දුක. සැප දුක දෙකේ පටලෙන තාක්කල් අදුක්කම සුඛේ පේන්නේ නැහැ. ඒ නිසා නිවන් දෙත නැහැ. නිවන් මාර්ගය නැහැ. නිසා සැපට ආස කරන්නත් එපා දුකට වෛර කරන්නත් එපා ඒ දෙක සැප දුක වශයෙන් තේරුම් ගන්න මැද බලනකොට අලු කුරුසුක පේ. මේ තුනට අමතරව සර්වඥාන්තිගේ දේශනා සමහරලාට සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියලා චෛතසික දෙකකුත් හඳුන්වලා දෙනවා. සැපට කියනවා සෝමනස්ස වේදනා කියලා. කියන්නේ හිතට වැටෙන එක. දුකට කියනවා දෝමනස්ස වේදනා කියලා. එතකොට සැප, දුක, දුක, සෝමනස්ස, දෝමනස්ස, අදුක්කම සුඛ කියලා පහක් වෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සංඝයා තුන් කොටසක් කොටස් තුනට ඇහිලා වාද කරගෙන තියෙනවා වේදනාව තියෙන්නේ සැප දුක විතරයි කියලා එක කොටසක් කියනවා. ඒක තව කොටසක් කියනවා උඹලා මේ සරුවත්තනාංශ ගෝලේ වුණාට බණ අහන්නේ නැහැ. බණ අහනවනම් මොකෝ කොහොමද කියන්නේ සැප දුක අදුක්කම කියලා තුනක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වහම ඔන්න දෙගොල්ලෝ ගන්නවා. ඒසොර තව ගොල්ලක් කියනවා ඔය එක්කෙනෙක්වත් හරියට බණ අහලා නැහැ. සරුවත්තනාංශ වේදනා පස්ස ආකාරයට සඳහන් කරලා තියෙනවා. සෝමනස වේදනා, දෝමනස වේදනා, සැප දුක සහ අදුක්කම සුඛය. ඒකට ඒගොල්ලෝ අර තුන් දෙනා දෙකොල්ලත් එකම ගහගෙන බේරන්න බැරි සත්‍යකට ගිහිලා තමයි සරුවචනන්සේ පාර්ලිවණේට ගියේ මේක බේරන්න බැරි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ තුනම වළංගු ප්‍රශ්න. තුනම වළංගු දේශන. නමුත් අපි අර දැනුම් මට්ටම අඩු වෙනකොට අපි සතු කළු සුදු බේද වලට යන්න හදනකොට මේකේ ගාක් තියෙනවා කළු සුදු අතරමැද අලු පාට ග්‍රේ ඒරියායි. ඒක තේරුම් ගැනීම තමයි භාවනාවේ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට පේනවා අපිට කුංචි කායික වේදනාවක් හෝ සුඛයක් ආපුවාම ඒක දිගේ ගොඩාක් අපි මේ ආත්ම සංඥාවේ මේ සුඛ සංඥා සුභ සංඥාවේ උතුමාකාර විදිහට සැලසුම් කරනවා. කුංචි වේදනාවක් අවශ්‍ය කරන්නේ සපක් හෝ දුකක්. ඒ මතින් අපි සීනමෝ ඒකට සංඥා එකතු වෙච්චාම විවිධාකාර හැඟුම් පහළ. ඊට පස්සේ අර අවශ්‍ය කරන පුංචි මොහොන් ටිකක් වෙනකොට පස්සේ ඔක්කොම සාකලේම පැහැෙන්න හදනවා වගේ ඇතුළත පුදුමාකාර විදිහේ පැසීමක් එනවා. අපි හිතනවා ඒක අපේ යුතුයකමක් කියලා. මේ පැහැෙන්න දෙන එක ඒක තමයි අපේ අපේ රුචිය, අපේ මන, අපේ අපේ අදහස්, ඇති දෘෂ්ටි ඉතින් මේ පැහිල්ල තමයි තියෙන්නේ. නමුත් අර කායानुපස්සනා කියන අර ගොරෝසු කොටස අයින් කරලා හිත හොඳට නැත්නම් රූප ධර්මයන්ගෙන් වෙන හොල්මන් නැතර කරුවට පස්සේ හොඳට මේ උන්චි දෙයක් අහපුවාම මේක විවිධාකාරයෙන් ආලවට්ටම් දාලා හැඩ ගන්නලා මේ ජවනිකා සකස් වෙන හැටි නැත්නම් වේදිකාවේ පිටිපස්ස එක එක නළු නීඩුව සකස් කරන හැටි හොඳට පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් අරගන්න වෙලාවේදී මේ චිත්ත ධර්මයන්ගේ නැත්නම් චිත්ත සංස්කාරයන්ගේ පළවෙනි දර්ශනය චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමීති සික්කති කියන විදිහට චිත්ත සංස්කාරයන්ගේ මේ දර්ශනය දැක්කට පස්සේ සෑහෙන සාධාන සැකයක් පහළ වෙනවා මම ඉන්නේ හීනෙකද ඇත්තද මොකද ඒ තරම්ම මතුවෙන මතුවෙන හැම සංඥාවක් මතින් තරංග ගන්න පටන් ගන්නවා මතුවෙන මතුවෙන හැම සංඥාවක් තුළින් හැඟුම් පහළ වෙන්න පටන් ගන්නවා ආවේග පහළ වෙන්න පටන් ගන්නවා. මොකද ඊටාම පුංචි දෙයකින් අර විශාල නිකන් කට කතාවක තමයි මේකෙ පෙන්නලා තියෙන හොඳම නිදර්ශනය කවුරු හරි කවුරු හරි කෙනෙක් ගැන නිකන් ආවට ගියාට කටවත් දෙකට හැදෙන වචනයක් කියන. ඒකෝට අහන කෙනා ඒ ප්‍රකාශ කරපු එකනාගේ මිත්‍රයෙක් නම් බුද්ධකාර මිත්‍රයෙක් නම් නෙවෙයි තරහකාරයෙක් නම් එයාට ඒක ඇහින්නේ බොහෝම රසමසූලක් විදිහට. හොඳයි හොඳයි. ආවල් වැටක් දුනම මෙයා මාර්ගයෙන් දැනගත්තා. ඒ මනුස්සයාට ඒක කාටද කියනකම් ඇඟට නිකන් උනවා. ඉතින් ගිහලා අවලාට කියනවා දන්නේ මම මේක කියන්න ආවන්නේ මේ ආපු නිසා කියන්නේ මහවලයි කිව්වේ ඒ මනුස්සයා කිව්වේ තමයි මම හිතලා නෙවෙයි ඔයාට මුදනේ බලන්න අපි හිතපු විදිහටනේ අසෝලා මෙහෙමලුනේ නෑ මම දන්නේ නැහැ ඒක ගිනි ගන්නවා ඊට පස්සේ ඉනිකන්දවා. ඒ මනුස්සයාට ඒක ලැබුණාට පස්සේ තව කෙනෙකුට කියන කන්නේ යන්නේ. මුක්ති වලක් හොදන්නවත් හදිසි. ඒක කාටද කියන්නේ? ඒක කියන්න කවුරු හරි කිට්ටුවට එන්න ඕනේ නෑ. පාර හදාගෙන යන්න. ඒ කෙනෙක් මොන වාස්කාවට ආවත් අපි ලස්සන පාර කපාන ගිහිල්ලා අනේ මටත් මෙන්න කියන්න ඕනලා තියෙනවා කියලා කොහොම හරි අර තමන්ට කියා ගන්න ඕන අර සරබුබුලක් අමේ ඇවිල්ලා පුපුරු ගහන්නේ උපුරලා යන්න අනිත් වගේ ඇතුලෙන් එනවා. ඊට පස්සේ ඒකේ මනුස්සයාට කියනකොට කවදාකවත් ඇහිච්ච ටික නෙවෙයි කියන්නේ අනිවාර්යයෙන්ම ලෝභ නැතුව අතින් දාලා කියන්නේ. මේ විදියට මට්ටම් දෙක තුන ගියාට පස්සේ ඒ ඇහෙන වචනේ අර මුලින්ම සඳහන් වෙච්ච බුද්ධකට අහුනනම් ඒ වගේ සම්පූර්ණ චරිත ගහනක් කියලා කියන බව එමන්ස සාධාරණ හිත. මොකද මේ තරම් මේක හැබ්බැනිලක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම කතා කරන්න ඕන කම නැහැ. මේ කතාවේදී අපි කරන්නේම අතිශෝක්තිය. නමුත් අපි දන්නේ නැහැ අතිශෝක්තිය බොරුවගේ මල්ලිපා. අපි බොරු කියන්න නම් අකමැයි. බොරුවට බොහෝම බයයි. නමුත් බොරුවගේ මල්ලි දේවල් අතිශෝක්ති කරන එක ඒක කිසිසේත් අපරාධයක් නෙවෙයි සාහිත්‍ය කෘත්‍යයක්. ඒක සායක මේ අලංකාර සාහිත්‍ය. මෙන්න මේ සෙල්ලම අපි හිතනත් බාහිරේ තියෙන කියලා. කිසිසේත්ම බාහිරේ නෑ. බාහිරේ සිද්ධ වෙන්නේ මේකේ ප්‍රක්ෂේපණයක් පමණයි. ඇතුළතයි මේක සිද්ධ වෙන්නේ. මේ කුංචි සංඥාවක් සහ වේදනාවක් කියන දෙක ආවට පස්සේ අපි ඉන්නේ සාමාන්‍ය කායන වශයෙන් වශයෙන් සංසිඳිලා නෙවෙයිනේ. ඒක මෙවන් ඉසිමින්දී අර ඇතුළේ පැහැයි. පැහිල පැහිල පැන අන්තිම ආවේගයක් විදිහට අන්තිම මොකක් හරි හැඟීමක් විදිහට එනකොට අපිට එන්නේ නිකන් දෙයියු දුන්නා කොහොමද මේක පටන් ගත්තේ කොහොමද මේක වැවිලා ගියේ කවුද මේකට පෝෂණය කිව්වේ කියලා අත්‍ය මොනවක්වත් දන්නේ පාර කර ඇඟිම තමයි උඩට එන්නේ. ඒකට අපි අර කැකිලි රජුගේ තීන්දුව තමයි. ආසනයේ ඉන්න කෙනෙකුට හේතු කළා අවල තමයි මේක ඇති කිව්වේ කියලා හේතු කරනවා. නමුත් මේ කායනුපස්සනාවෙන් සංසිඳ විලා ප්‍රීති සුඛ කියන මේ මූලික ආනිසංස ධර්ම ගෙවාගෙන ඒකෙන් උදම්ම උදම්මනක් නැතුව මුතුවට සංසිඳුණාට පස්සේ මෙන්න මේ චිත්ත සංස්කාර වැඩ කරන්නේ නැහැ. මේ තවත් මේකේ ගැඹුරක් තියෙනවා. සබ්බචන සඳහන් කරනවා මේ චිත්ත සංස්කාරය මේ වගේ විශාල අතිශෝක්තියට ලක් වුණාට කිසිම දෙයක් අහේතුකව පහළ වෙන්නේ නැහැ. පුංචි හේතුවක් තියෙනවා. මොකද අන්තිමට බලනකොට මේ පුංචි හේතුව 100ට එකක් තරම්වත් වටින්නේ අතිශෝක්තිය කියලා. අසින්දාබ්දික 199ක්මයි. නමුත් හුදුවට කවුරු කාලා කවුරු කාලා බැලුවොත් හේතුවක් තියෙනවා. නමුත් මේ හේතුව මෙච්චර ගඳලට දෙයක්. මෙච්චර අටකින් කියන දෙයක්. මෙච්චර යුද්ධ කරන දෙයක්. මෙච්චර ඉසాత බැනගෙන අඬන දෙයක් නෙවෙයි. මෙන්න මේ පුංචි දේ සංස්කරණය කරලා සකස් කරලා හරිත වෙළඳ භාණ්ඩයක් ශාප්පුවේ අටුවරට යනකොට අපි ඒක ලස්සනට පැකට් කරලා ලේබල් කරලා ඒ අල්බෝකේ සික්කන අසුරට දෙන්න වගේ මේ සෑම කුංචි වේදනාවක්ම කුංචි සංඥාවක්ම අන්තිමට මේ වගේ මනුස්සයාගේ ජීවිතය වෙනස් කරන සුළු මහා ලොකු දෙයක් වඩපත් වෙන හැටි පිටිබඳව දකින්නකොට ඇතුලේ යන්ත්‍රාගාරය හරියට වැඩ කර කර තියෙන ජෙනරේටර් එක ඒක පිට හල් එක ගලවුවට පස්සේ ඇතුලේ දැචි රෝග කරගෙන හැටි කෑම් වැඩ කරන හැටි අනම්මන දිහා බලනකොට මේදුමක් වගේ පේනවා කවදාකවත් ඒක ඒ වැඩ කරද්දි හිතන්න බෑ මේ වීල් එකක් වැඩ කරනවද කෑම් එකක් වැඩ කරනවද පිස්ටන් එකක් වැඩ කරනවද මොකක්ද ඒ තරම් වේගකින් මේක දුවන. දුවන්නේම දෙන්නේ මේක වගේ. සාවිචරිතය ඉන්න වෙලාවෙ බලනකොට හැමදේම මොනව දැක්නොත් ඒක රාගයට තමයි පැහැෙන්නේ. ද්වේෂචරිතයට මොනව දැක්නොත් ද්වේෂයට පැහැෙන්නේ. මෝහචරිතයට මොන කුණ වැටුණත් මෝහයට තමයි පැහැෙන්නේ. මෙන්න මේ විදිහට එක එක එකම අමුද්‍රව්‍ය වලින් විවිධ ආකාර නිෂ්පාදනය කරන හැටි බලනකොට එනවා මෙච්චර වේගයක යන දෙයක් අපි කෙසේනම් පාලනයක් නැතු ක්‍රමද මේ පිළිබඳව අපි පරිචයක් ලබා ගනින්ද මේක ඇත්තටම අපිට අදාළ නෑ වගේ තමයි තේරෙන්නේ. ඒ තරම්ම මේ චිත්ත ධර්මයන්ගේ වැඩපිළිවෙල සම්පූර්ණ Java කැවිච්ච සම්පූර්ණ අධීක්ෂණයට යටත් වෙච්ච වැඩ පිළිවෙලක් පේනවා. මේ වැඩ පිළිවෙල පේනකොට තමයි විශාල වශයෙන් මේ දුර්වල මානසික තත්ත්ව තියෙන අයට අධික මානසික රෝග ඇති වෙන පටන් ගන්නවා. මේ දේ බලලා මේ දේ භාවනාවක් වශයෙන් නැත්තම් හිත සකස් කිරීමක් වශයෙන් බුද්ධාධිත්වයන්ගේ උපදෙස් පන්තියක් වශයෙන් පිළිගන්න සෑහෙන පෞෂත්වයක් අවශ්‍යයි. සෑහෙන පාරමිතා ශක්තියක් අවශ්‍යයි. සෑහෙන කැපකිරීමක් අවශ්‍යයි. සෑහෙන වීරත්වයක් අවශ්‍යයි. ඒ නිසා මෙතන දැකීම පවා ඒ සීලය අතින් පිරිහිච්ච එහෙම නැත්නම් මානසික භයානක තත්ත්ව තියෙන නැත්නම් දරන්නේ. ඒ නිසා දරුවචන්සේ සඳහන් කරන මේ ධර්මය පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පයි. ද ප්‍රඥාවකදී තමයි තමයි හැදෙන්න ඕනේ මිනිස්යාට නම් කවදාකවත් අම්මා අප්පා දැකපු නැති කාලෙ විදිහට මේ වැඩේ පටන් ගන්න තැන පේන්න පටන් ගන්නවා. යන්ත්‍රාගාරේ පේන්න පටන් ගන්නවා. සිරිය පිටිපස්සේ පේන්න පටන් ගන්නවා. මේ වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ වේදනා සහ සංඥා කියන චෛතසික දෙක තමයි ඕනම දෙයක් ඕනම දෙයක් වඩපත් කරන්නේ. ඒ නිසා මේ වේදයට වේදනාවට බුදුසසුනේ පහළ වෙන්නේ ඉස්සලා දැනුම කියලා කිව්වේ වේදයට තමයි. ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ ධර්ම ලබනවා කියන ඒ නිසා මේ වේදනාව සැප දුක අදුක්කම සුඛ කියන මේ තුන පිළිබඳව අනුංගයේ දෙයක් වාගේ නැත්තම් ඒක විශේෂේත්‍රයක් වශයෙන් මම මාගේ හැඟීමෙන් තොරව පරීක්ෂා කරන්නට තිබිය යුතු ගුණ ටික තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේක මගේ කරගන්න ඒකට පිළියම් කරන්න මේකෙන් කිපෙන්න මේකට කඩාගෙන ඉඳ තමයි අපි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ. සංසාර පුරාවට කිරේ වේදනාවක් ආපුවම ඒ වේදනාව මගේ ඒක ඇති කිරේ අසවල මට මේකයි උනේ කියලා ඒක මම මාගේ කියාගන්න. නමුත් ඊට පස්සේ මේ චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමීති චික්ක චික්ක කියන තැන චිත්ත සංස්කාරයන් මේ හිතක අඩියෙම හිතක නැතුවම බැරි. හිත තියනවා නම් අනිත් දේවල් තිබුණත් නැතුණත් යන්න බුණ නමුත් මේ වේදනා සංඥා දෙක නැතුව නම් කරන්න බෑ. ඒක තමයි හිතේ අනන්‍යතාවය. අත්‍යන්ත ලක්ෂණ. අන්නේ අත්‍යන්ත ලක්ෂණ දෙක කොච්චරක් වැඩ කරනවද කියන එක අපි ඉස්සල්ලාම දකින්නේ අර ඉන්දිය හා සම්බන්ධ නැත්නම් රූප ධර්ම හා සම්බන්ධ එහෙම නැත්නම් සම්මත ලෝකය හා සම්බන්ධ සියල්ල සංසිද්ධ වරපසෙ. එනිසා ඒකත් මාතු සංස්කෘතිය. සූදානම් වීම. ඊට පස්සේ අපි ගිහිලා කරන්නේ සම්පූර්ණ හිණ ලෝකයකට සම්පූර්ණ මනෝ ලෝකයකට. ඒකට තමයි ධම්මපදයේ පළවෙනි ගාථාව ගැලපෙන්නේ. මනෝගුප්පං කරාදම්මා මනෝසිට්ඨා මනෝඥා මනසාචේ පසන්නේන භාසචීවා කරෝති වා. සතෝනං සුකමං වේති ඡායාවං පාය. මනස පූර්වංගමයි මේ සියලු ධර්මයන්. මනෝගුප්පං. මනස ශ්‍රේෂ්ඨ කරගන්න තියෙන්නේ. අපි හිතන්නේ මේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රූප ධර්ම තමයි අපි නටවන්නේ කියලා. අපි හම්බ කරන්න ඕනේ මේ දේ තමයි සැපපේශ කියන. නමුත් ඒ ඔක්කොම සමීකරණ පිටින් ආපු සායමක් විතරයි අපිට පුළුවන්කමක් තියෙනවා ආගමික ධර්මික ජීවිතයක් තුළින් ඒ කොටස ෆ්‍රීස් කරන්න. ඒ කොටස සංසිඳවන්න. ඒ කොටස තැම්පත් කරන්න. තැම්පත් කරවපු ගමන් ඔන්න පේන්න පටන් ගන්නවා ඇතුලේ චිත්ත සංස්කාර වැඩ කරන්නේ. මේකට මූණ දෙනවයි කියන එක ශ්‍රේෂ්ඨ වැඩක්. මූණ දීලා කවම කවදාකවත් කිසිම කෙනෙක් පළවෙනි වතාවේ හරි උත්තරේ හොයාගත්තේ නැහැ. හැම වෙලාවෙම අපි කරන්නේ මේ වේදනාව මම මාගේ කියලා ගන්නවා. මේ සංඥාව වලට දංගන් දෙන්න හදනවා. උපන්න සාපිට කියනවා. මේ වැඩේ නිසා අපි පුදුමාකාර මානසික ආතතියකින් ඉතාමත් අමාරු කෙනෙකුට ඔත්තු ගන්නලා පෙන්නන්නේ මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ. නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය මේ යාන්ත්‍රණය දැක්කට පස්සේ එකක්ද මේ වේදනා සංඥා දෙක හොල්මන් කරන දැක්කට පස්සේ මේ වගේ සංසිධීමක් අවශ්‍ය කරන්ද සංසිධීම කොහොම කරන්ද සංසිධීමකට යන්න ඒ පුද්ගලයාට මන්තරයක් වාගේ යන්ත්‍රයක් වාගේ නිතරම කියන්න වෙනවා මේක අනිවාර්යයෙන්ම අස්පනා පිට විඳින වේදනාවක් තමයි. වින්දනයක් තමයි. මොකද මේ වින්දනේ මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මේ නෙවෙයි. වින්දනයක් එනකොටම අනිවාර්යයෙන්ම ඒක හඳුනා ගැනීමක් සිදු වෙනවා. යම් වේදේති තං සංජාන. ඒක යන්ත්‍රයේ හැටි. ඒන සංඥාව මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මේ. අපි අයිතිවාසිකම් සඳහා සටන් කරනවා කියලා කියන්නේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා කියන්න ගත්ත විශාල හීනයක් ප්‍රයෝග. ඒ නිසා සර්වඥාන්සේ මුළු ත්‍රිපිටකේ පුරා සියල්ල දේශනා කරාට කිසිම දවසක අයිතිවාසිකම් සඳහා සටන් කිරීම කියන වචනෙත් යොදලා නැහැ. එහෙමද? නිගියක්වත් දීලා. ඒ නිසා දේශපාලන ගන්න බෑ බුද්ධා. මොනම තාලෙන්වත් ගන්න ගන්නකම් අපි සංඥාව මම කියලා සංඥාව මගේ කියලා ගන්නවා සංඥාව මගේ ආත්මය කියලා ගන්නවා. ඒක අනිත් පැත්ත මෙතන සිද්ධ වෙන්නේ හැඟුම. සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියනකොට ඒ යෝගාවචරයට අනිකුල බණිනවා දැක්කමක් නැති කෙනෙක්, පකුවක් නැති කෙනෙක්, අනුකම්පාවක් නැති කෙනෙක්, හැඟීමක් නැති කෙනෙක්, සමාජ ධර්ම දන්නේ නැති කෙනෙක්, ගුණ ධර්ම පදහත් නැති කෙනෙක්, වේලිච්ච පකුවක් උරුවල් වෙච්ච දෙයක් හිතන්න. ඒක නම් ඇත්තටම අනුකම්පා කරනවා. ලෝකයා මේකට බය. නමුත් තමන්ම තමන්ටත් ඒක කියලා ගන්න වෙලාවක්. අන්න මේ යන ගමනෙන් එන්නේ එන්නේ කුටි වෙනවා. අන්න මේ යන ගමනෙන් එන්නේ එන්නේ එන්නේ අයින්ගේ අනික කටි රුස්සන් නැතනකට යනවා නේද? සමහරු ඒක බාහිරට ගන්න. බාහිරට දාපු ගමන් කියනවා මම දැන් භාවනා කරන්න පටන් ගත්තා. ඊට මාර බලවේගයක්. වෙනදා නැති වරදට දුක් වෙන්න පටන් ගන්න කියලා මේ සංඥාවටම තමයි අපි මේ ආලවට්ටම් දාලා මේ පැත්ත මේ පැත්ත තෙම්පරසු කර ඉන්නේ. එනිසා මේකයි මම කිව්වේ හොඳට සීලක පිළිපදලා හොඳ මානසික සෞඛ්‍යයක් ඇති වෙයි. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඉස්සරහින් තියාගෙන හොඳ කල්යාණ මිත්‍යාසුකුත් ඇතුව ධර්ම ඥානිකුත් ඇතුව ඒ කියන්නේ හොඳ සන්නාන සම්නද්දව. මේකට ගියත් සටන් බිමේදී මරණය ඉතිසිදෙන්නේ ඉතිසිදෙන්නේ. ඒක කවුරක්වත් මේ සාහිතික වෙන්නේ. නමුත් ඒ සටන් බිමේ මරණය සමයි. මොකද මේ පාරේ තමයි ආර්යයන් වහන්සේලා ගමන් කරලා තියෙන්නේ. අපි මේ සටන් බිමේ පිටිපසට ඇවිල්ලා දණින් වැටලා ජීවත් වෙනවා කියන්නේ. සටන් බිමේ ඍජුව ඉඳගෙන මරනවා සමයි. ඒ නිසා එවැනි සටන් බිමේ මරණයට කියනවා යෝගී කියලා. ආපහු වෙලා කාමයට දන ගහගෙන ජීවත් වෙන ගැතිර කියනවා භෝගී කියලා. නිසා යෝගී ජීවිතයයි භෝගී ජීවිතය අතර ඉන්න මනුස්සයාට තියෙන පිස්සුව විතර. ඒ වෙහස විතර දෙයක් මුළු ලෝකෙම. ඒකත් මේකට දාගෙන මේ විඳින විඳවිල්ල බලනකොට ලෝක දෙකක්ම දෙහිර වෙලා අනුකම්පා කරන්න විතරයි කියන්නේ. නමුත් අපේ අවාසනාව කියලා කියන්නේ අපිට මේ දෙක ඇසුරු කරන්නේ ජීවත් වෙන්න බැරි තැනකටයි. අපිට වරක යෝගී වෙන්න වෙනවා වරක භෝගී වෙන්න වෙනවා යෝගී හිත භෝගී හිත දෝෂාරෝපණය කරනවා භෝගී හිත යෝගී හිත දෝෂාරෝපණය කරනකොට බාහිර තියෙන සෑම යුද්ධයකම මුලවතනයි තියෙන්නේ ඒසාර පෙරදෙනිය ඒ උගන්න මහාචාර්ය කරන අභ්‍යාස කරන මහත්ය කියලා තියෙනවා හිත හැම වෙලාවෙම තර්කයට බරයි හෘදේ වස්තු හැම වෙලාවෙම හැඟුමට බරයි මේ දෙක අතර තියෙන සටන තමයි මුළු ලෝකෙම එළියේ යුද්ධ වශයෙන් පෙනී සිටින්නේ. උප්පන ගති වශයෙන් පෙනී සිටින්නේ. ආරවුල් වශයෙන් පෙනී සිටින අපි ඒවට අසවල් යුත්තේ, අසවල් ගෙනා යුත්තේ, අසවල් පටන් ගන්න, අසවල් ජාති, අසවල් රටවල් කියුවට හැම කෙනෙකුම හිතත් අතර හිතත් හෘදේ වස්තුවත් අතර මේ සටන. වෙන විදියකට කියහදී හැම මිනිස්සෙක් තුළම යෝගී යෝගාවචරයක් සහ භෝගී කෙනෙක් ඉන්නවා. අපි හිතන්නේ මේ බුද්ධ ධර්මයේ ඉඳගෙන මේ විපස්සනා කරන කෙනා තුළ විතරයි යෝගී ජීවත් වෙන්නේ භෝගීමයි ඉන්නේ කියලා. හැම කෙනෙකුටම පුළුවන් බව බුදුහාමුදුරු දන්න නිසා උන්වහන්සේගේ ධර්මයේ තේරීමක් පිටමකට හැම කෙනාටම දුන්නා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොච්චරක් යෝගීද කොච්චරක් භෝගීද කියන අනුපාතය. යෝගීකම අඩු වෙලා භෝගීකම වැඩි වෙලා කියෙති යෝගාවචරකම හරීම අමාරුයි. සැඩ පහරකට මොන කියලා ඉන්නවා. ඇහැ මේ ඔක්කොම වේදනා සංඥා ගැන බල බල ඉඳදී රූප බලන්න ආසාව. හරියට මේ හීනක් බල බල ඉඳදී නැගිට්ටවා. කන එහෙන් ඉල්ලයි. මොකද මට දැන් මෙච්චර කාල සංසාරෙම ශබ්ද දුන්න දැන් ශබ්ද නැහැ. මට මේ ආයතනේ වහන්නත් බෑ. මම මොනවද කරන්නේ? ඉතින් ඒ ආයතනකට ශබ්ද නිපදව. දුන්න නැත්තම් නිපදව. නාසය, දිව, කය, මන සෑම දෙයක්ම මේ එකලසේ ගමන් කරද්දී බරු වෙලනවා. හැම පැත්තෙම ඇවිල්ලා ඒ ඒ තේහාගේ අයිතිවාසිකම් සඳහා ගතක් කරනවා. අපි කීක වෙන්නේ මාර බලවේගයක් මේ අල්ලපු ගෙදර මං සාහිය රේඩියෝ එක දැම්මා. එහෙම නැත්නම් කෝච්චක් හයියෙන් ගියා. කවුරු හරි කැස්සා. මොනවා හරි කියලා අපි අර ඇසුරු වෙන සංඥා බාහිරයට දාන්න බලන්න තමයි අපි කරන්නේ. ඒක දිහා බලනකොට අද කුදුම විදිහට මේ අපිව මම ආරක්ෂා කරලා මේකට හේතු බාහිර හොයන්න හදන තාක්කල් විකතෝම අසහනයි. විකතෝම වැරදි අර්ථකථන. විකතෝම එක දිගට පවතින තකතියකමක් මෝඩකමක් පවතී. මේ සංඥා වේදනා දෙක මුලවට දැකලා මේකට හොඳම එකම දෙය කරන්න තියෙන්නේ මේ සංඥා වේදනා දෙක සංසිඳ වීමට නම් මේ සංඥා වේදනා දෙක දිහා බලාගෙන මම මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි මම නෙවෙයි මේ තමයි මේසෝ හමස්මි නමේසෝ අත්ත මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන කුරුසු ශ්‍රී තමයි අපිට කරන්න පුළුවන් ඉන්නේ ඒකට කරන්න වෙන්නේ ඒ වේදනාවෙන් පරතරයක් ගන්න වෙනවා වේදනාවත් එක්ක හඳුනා ගන්න යනවා නෙවෙයි වේදනාවේ යම් කිසි ප්‍රමාණයක දුරස් වීමක් අවශ්‍යයි. තමන්ගේම ඇඟීම වුණාට තමන්ගේම සංඥා වුණාට උන්ජි දුරස්ත භාගයක් ගන්න ඕන මේකට තමයි අවසාන විශාල වශයෙන් ප්‍රේක්ෂාව කියලා කියන්නේ. මේ සතිය කරන්නේ මේ වේදනාවත් ඒ විචින හිතත් අතර පුංචි ඉඩක් කරනවා. එන්න කොතන වේදනාවට ප්‍රතික්‍රියා කරන වෙනුවට සතිය පිළිබඳව සංඥාවලි වෙයි. රූප නෙවේ, ශබ්ද නෙවේ, ගන්ධ නෙවේ, රස නෙවේ කියන වේදනාව. ඔන්න වේදනාව ඇවිල්ලා තියෙන ඔයාගේ වැඩේම වගලා ගන්න හදනවා. කුප්පන්න හදනවා. ඒ නිසා මේ වේදනාව කියලා දරගන්න. ඊගාට සංඥාවල් එනකොට මේ වේදනාව මේ සංඥාව කියලා අනිත්‍යමයි වෙන් කර සතිය හොඳට යට මොන දෙන්න. මුණ දෙනවත් එක්ක මේක යම් හේතුවකින් මේක මගේ වේදනාව මගේ විඳනේ මගේ ප්‍රතිවේදේ මගේ දැනුම කියන පටන් අරගත්තොත් අර සේරම හොතෝද මතක දැනනවා වගේ ආයම්. ඒකෙ මේ හැඟීම ජාතික හැඟීම සදාචාරය මේ ආගම මට ප්‍රතික්‍රියක් කොම මොන ක්‍රමයෙන් එළියට ආවද කොක්කක්ද දැනගත්ත ගමන්ම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි පුරුද්ද තියෙන දෙයක් කියලා දැනගන්න පටන් ගත්තොත් අපිට දවසක දැක ගන්න පුළුවන් වෙනවා අපි මෙතෙක් කල මේ දෙක දෙකක් වශයෙන් ඒ කියන්නේ වේදනාව පහළ වීම සහ විඳීමත් හැඟීම පහළ වීම සහ ඒ පිළිබඳ හැඟීම් පහළ කිරීමත් අතර ඉඩක් තියෙන බවක් අපි දරනවා. අරක වෙන්නකොටම මේක සිද්ධ වෙන සම්බන්ධයක් වෙන දැන් කඩ කඩ වෙන්න හදනකොට හැම වේදනාවකුත් විඳින්නත් අතර කුංචි ඉඩක් තියෙන බව සතියට අහු වෙනවා. එන මහා ගලු කල් කලාවක් තමයි ගහලා ගහලා නමුත් පැලිරක් ගිහිලා තියෙන බව තියෙනවා. එහෙනම් මේක දැනගත්ත දවසේ තමයි අපිට පුළුවන් වෙන්නේ මෙච්චර අවුල් කරන මෙච්චර කුප්පන මෙච්චර අපි දවන තවන පෙළන මේ වේදනා සංඥා දෙක එහෙමම සංසිඳෙන්න ගන්නවා. ඊළඟ මොන විදියෙන් දැවෙන තැවෙන සත්‍යකට ආවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා සංසිඳීමට ආපු දවසේ තේරෙනවා මොන්නම භාෂා විශේෂ වාසියකවත් මේ හික්කීම නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ලබන හික්වීම කවවම මොනම තරකින් තමන්ගේ ප්‍රියවන්තයාට ආදරවන්තයාට දරුවට දෙන්න. කඩේ දෙනව නම් දෙන්න දෙන උතුම්ම දේත් මේක තමයි. ඒක දෙන්නේ නැතුව මේ අනිත් මොන දේ දීමුත් කරන්නේ මොන මොකයක්. මොකද යැතු ඉන්සන්ඩ් බලයි. ඉතින් අපි හිතනවා ලොකම කක්කම තමයි දරුවන්ට මේ කාම සම්පatti රූප ශබ්ද ගන්ධ රස දෙන්න ඕනේ ලොකුම හැඟීම කියලා. මොන් සිද්ධ වෙන්නේ මොකන්ද? සම්පූර්ණයෙන්ම බාහිර අවශ්‍ය වීම සඳහා ඒ අත්දැක උඩගෙඩි බැඳීමක් නැහැ කියන්නේ. වයින් රිලුන්ට ඉන්නම් බැඳීමක් තමයි කියන්නේ. නමුත් මොන ක්‍රමයේද මොන ආකාරයකද අපි මේ යම් ආකාරයකින් ලැබෙනවනම් මේ දැනුම ඊගාව પરම්පරාවට දෙවෙනි කෙනාට දෙන්නේ ඒක සම්පූර්ණම අහඹයක්. පුළුවන්කමක් තිබුණා. යම් ආකාරයක ඍජු හල්ලේක ක්‍රමයකට අනිවාර්යයෙන්ම සර්වඥන්සේ රාහුල් කුමාරයාට දෙනවනේ. අත්වෘද්ධියේ කිරි කටේ කිසිම දෙයක් ඉස්සලා පන්සලට ගන්න කියලා පැවිදි කෙනෙක්. අවුරුදු 15ක් භාවනා කරන්න හේතු වුණා රාහුල් කුමාරට. උදෙත් කියලා සර්වඥන්සේ බණ කියනවා. හැන්දෑවෙත් ගිහිල්ලා බණ කියනවා. විස්තර සහිතව කියලා දුන්නට තමන්ගේ භාවනාව අවුරුදු 15ක් කරලා 21 වෙනකම් රාහුල් කුමාරට නිවන් දකින්න කලින් යම් ක්‍රමයකට සරුවචනාංශයේ ආශිර්වාද කරලා කරන්න පුළුවන්. එන්නතම් ගුලියක් අඹරලා දීලා ඉන්ජෙක්ෂන් එකක් කරලා දීලා ඔපරේෂන් එකක් කරලා දීලා කරන්න පුළුවන් නේද? ඒක කුච්චිලෝ කාලයක් ඒකට පාරමිතා පුරාණ ආවේ මේ මම බුදු කෙනෙකුට පුතෙක් වෙන්නම් කියලා. බෑ. ඒ තරම්ම දුරු නයිසાર્ගික ගතියක් තියෙනවා මේ සංඥා සහ වේදනා දෙක හඳුනා ගැනීම. අපේ ජීවිතයේ අඩියට මත දාගෙන නැත්නම් යන්ත්‍රේ ඇතුළට මත දාලා මුල්ලක ඉඳලා ඇඩ්ජස්ට් කරගෙන ඉන්නා වගේ කිසිලක් මෙතන තියෙනවා. මට හිතන්න අමාරුයි වෙන කිසිම ආගමක වෙන කිසිම ධර්මයක වෙන මේ තරම් ගැඹුරට මේ වේදනා සංඥා තම තමන්ගේ ජීවිතේ බලපාන්නේ හැම වෙලාවෙම සම්පූර්ණ මේ චිත්තක්ෂණයම කිසිසේත්ම අතීතයට බලපෑමක් නැහැ අනාගතයට බලපෑමක් කිසිසේත්ම මේ හැමෙන් එහාට ඉන්න කෙනෙකුට මට කරන්න දෙයක් නෑ මට හැමෙන් එහා ඉන්න කෙනෙකුට කරන්න දෙයක් මේ චිත්තක්ෂණය කරනවා මිස මෙතන කරනවා මිස මම මේ කරනවා මිස ඉන් එහාට කඳුලක් එහාට ගියක මම බලන්න ඕදලා කොට ගන්න බැරි අගාධයක වැටෙනවා යම් තැනක මම දැන් මෙතන එතන අදිවානේ ප්‍රභවයේදී කිරිමේ හැකියාව තියෙනවා අපි හිතනවා නම් හෙට කරන්නේ මේ භාවනා මධ්‍යස්ථාන හරින වෙන තැනකට ගිහිල්ලා කරන්නේ එහෙනම් කවුරු හරි කරපිට ණයට ගන්න කියලා ඉතින් කවදාකවත් වෙන්නේ නැහැ. මෙතෙන්දි තමයි අපි මේ ආගම සහ ධර්මයේ කියන දෙක අතර වෙනස තේරුම් අරගෙන කරනවා නම් දැන් නැත්තම්. ඒ නිසා රසෙන් කියන්න තියෙනවා. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝන වෙයි නම් කවුද යකෝ කියලා. කරනවා නම් දැන් මෙතන තෝම කරගන්න. ඉතින් මේක කරුණාවක් නැති වචනයක් වගේ පේන. අරවචන්සේ ඒකයි කියන්නේ කරනවා නම් දැන්. කතාවක් නැහැ. අපිට කියනවා නම් ඊගා චිත්තක්ෂණ 50යි ඊගා දෙවෙනි චිත්තක්ෂණ 100ක් යනනම් කියලා එහෙම චිත්තක්ෂණ අතර සම්බන්ධයක් නැහැ. මොකද අපි දන්නවා මේ වේදනාව සහ සංඥා කියලා කියන්නේ මොන තරම් ආශ්‍රශීලී වෙනස් වෙන සුළු চৈতසික දෙකක්. ඒකේ මොහොතේම මතුවෙනවා කලිය එතනම කරනවා ප්‍රතිඵල ඇති. මේක දැනගන්න තැන තමයි මේ කාලික භාවයේ ධර්මයේ වදා ගන්න වෙලාව. ඉතින් තේනකන් ධර්මයේ කාලිකයි. එකින් එකට එකින් යන ධර්ම પરම්පරාවක් තියෙනවා. මේ කෙරුවොත් මේක මේක මෙතෙන්දි කිව්වොත් දන්නවනම් හරි දන්නව නැත්නම් නැච්චර. අය මොන මොනම සම්බන්ධයක්වත් නැහැ. හරියටම කාලික බව. තේරුම් ගන්නවත් එකම භාවනාවට පෙළඹිච්ච මිනිහා නෙමෙයි පරියන්කේ. සම්පූර්ණ වෙනස් මචිමතාන්තර සහිත ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් හරියට මැටි හදන මැටි වලන් හදන කුඹලෙක්ගේ අතට අහුවෙච්ච මැටි පිටව ඕන හැඩයක් ගන්න පුළුවන් විදිහට මෙලෙක් ගැටියක් අපි කියලා හිතවලා. මේක තමයි මේ බාලවස්තු ව්‍යාපාරයේ සුගත. එතකන් අපිට බෑ අපි කිහිල්ලා මේ දේ මට ඕනේ මට ඕන විදිහට කෙරෙන්න ඕන කියලා අපි සත්‍ය ආරෝපණය කරනවා. මේ වේදනා සංඥා දෙකේ තියෙන මේ මායාව දැක්කට පස්සේ ඒ පුද්ගලයා සර්වඥාන්සේ තියෙන ශ්‍රද්ධාව පෙර කවදාකවත් ඇති වෙච්ච නැති වුණා. ඒ වගේම ඇති වෙන වීරිය කාගෙන්වත් ණයට ගන්න. එතකොට ඉනේ සතිය අඛණ්ඩ සතියක්, දීපුල්ල සතියක්. එතකොට ඉන සමාධිය තමයි ඇත්ත වශයෙන්ම ක්ෂණික සමාධිය කියලා කියන්නේ විපස්සනා සමාධිය කියලා කියන්නේ සමථ සමාධිය මේ විචක්ෂණ බුද්ධියනේ. මෙන්න මේ විදිහට මතුවෙන මතුවෙන ධර්මයේ තුල මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියමනයි ප්‍රඥාව කියන්නේ ඊට එහා ගිය ප්‍රඥා කැටයක් හෝ සමීකරණයක් හෝ සූක්ෂමතාවයක් පිටකන් හිතනවා වෙනම ප්‍රඥාව කියලා මොකක්ද එකක් තියෙනවා සමාධිය කියලා වෙන මොකක්ද එකක් තියෙනවා මොකක්වත් නැහැ මේ චිත්තයෙන් ඔක්කොම එක තියෙනවා මේකෙන් පස්සේ විදලා නාම ධර්ම පැත්තේ මනුෂ්‍යයා ආරක්ෂාකාරීව සමාවෙන රූප ධර්ම වලට මනුෂ්‍යයා ආරක්ෂාකාරීව නාම ධර්ම දිහා වියාවේ. නමුත් මේ නිවන් දැකීමක් මේ කියන தත්ත්වය ආපහු යන්න පුළුවන්. ඒ නිසා මේ ඇති කරගත්ත ගැම්ම තුල චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවට සුදුසු කරගන්න. ඉතින් අපි අද කාලය පිළිබඳ සීමා එතන නිසා අපි මෙතනින් අද මේ ධර්ම දේශනා නම් කරනවා. ඒ ආනාපාන සති ක්‍රමයේ හැටියට ඊවාඩ වෙන චතුස්පත් එක්ක අපි බලමු අනුමූල ධර්ම මට්ටමේ අපි මේ සුතමේ ඥාන tattve දිගට දික් කරගෙන ඇති තාදුරට භාවනා වෙදී මේ tattveට ආවට පස්සේ අපි ඒක සාක්ෂාත් කරගන්න. සමාවසීම අධ්‍යක්ගෙන මේ සුතමේ ඥාන චින්තාමේ භාවනාමේ වශයෙන් වඩා දියුම් කරගැනීම ඒ සම්පූර්ණංශයේ මහා ප්‍රත්‍යාවේ මහා කතාවෙන් දේශනා කරන ධර්මයේ උපරිම ඵලය. අපි අපේ ජීවිතේ ලබා ගැනීමෙන් අපි ශාසනීය වශයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන අරගෙන තව වචනෙන් කියනවා නම් මේක තමයි අපි සාසනික කරණ තියෙන ලොකුම සේවය. සාසනයෙන් හොඳටම වැඩ අරගෙන සාසන කරණ උත්තරීම වැඩ කරගෙන අපේ බරට අපේ කරට ආපු මේ බාහිර දුර යුග මෙහෙවර අත්නෑර කරණෑර ඉදිරි પરම්පරාවට සජීවී වීතු කරගෙන අපි සනසලා ධර්මයේ සත්‍ය භාවත් ඔප්පු කරගෙන ශාසනික සේවාව කරන අපේ සේවාවත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දිනාටම සැනසීමදා වේවා. නිශ්චාරණ වන්නේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගෞරවයෙන් යහදී සෝන්සාරයන් වහන්සේ